ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඈනිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපේ සුපුරුදු ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඒ පුරුදු පරිදි විජයගෙන් ඉල්ලා සිටිමු. ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ සැසිවාරය ආරම්භ කළ දෙන විදියට. අවසරයි ස්වාමීන් වහන්සේ අද ප්‍රශ්න 18ක් ලැබිලා තියෙනවා 18න් 14ක් භාවනා පිළිබඳව දෙකක් ධර්මදේශනය පිළිබඳව දෙකක් පොදු ධර්ම කරුණු එක භාවනාමය ප්‍රශ්නයක් තේමාවෙන් පිටපණින හින්දා ඒ ප්‍රශ්නේ ගන්න විදියක් නැහැ. ඒ අරුණාම ඉතුරු ප්‍රශ්න 17 ඉදිරිපත් කරන්නට ඔබ වහන්සේගෙන් අවසර. පළවෙනි ප්‍රශ්නය මේක ඉංග්‍රීසියෙන් ලියලා තියෙන්නේ. the most uh, noble venerable Bhante. This is my first residential retreat. This time last year, while being in the midst of the journey toward uh, the inner self, I had the privilege of being part of the Melbourne retreat. The wisdom shared along with the guidance by Uncle Chitra and the company most definitely enhanced my practice, not only in meditation, but also the uncovering of the uh, more toward myself and the process of letting go. This has extended toward the most uh, day-to-day tasks, and for that, that and more I am very grateful for this community. Coming to this retreat, unwittingly, being human, the ego came prepared to achieve something. As a result, the first day was okay, but the second day was a disaster uh, were sitting for 10 minutes First, I struggle but persisted through the, the QA and the summer sermon highlighted the need to go back to basic. So this morning's first sitting, the intention was let us see what happens. Coming back to the basic of breathing in Anapanasati, observing like watching a TV screen help self into state of uh, samadhi, which lasted probably uh, uh half an hour for the best part of the day. <clears throat> Until the pain in the uh, left knee due to my pre-existing journey became unbearable and made a change in position. Despite, uh, despite my best effort, this mindful movement did not break the state of samadhi. This prompt trying observe in the space between the breeze and after about 25-30 breeze, I was recently surprised to see that state of profound stillness, a deep hole of nothingness. This was deeper at, uh, as it was more calmer and peaceful than the previous state of samadhi observed as it was more alert, alert with thought being diminished considerably. Except for the inquiry into this and the need to express this in uh, uh, writing, how liberating it was to be nothing. This may have lasted about 10 minutes. The second sitting for the day was a mixed day. Uh, noticing the spaces between the breath certainly helped reach that inner stillness, but uh, not as deep as the first. It was also noted there is a delicate balance between in the space and allowing it to unfold and observing. Uh, this personally changed the course of the meditation sessions in both sitting and walking. I would greatly appreciate any feedback in light of these observations. Uh, uh, uh a heartfelt thank to you, Bante. May you obtain the highest form of liberation by the continuous effort to bring more toward the truth. Thirvan Saranai. So this is the beauty of continuous approach, continuous practicing. So it's have the very low ebbs and then peaks, again low ebbs and peaks. Likewise, there's a kind of a seasoning. Uh, its mindfulness is not giving that. But amidst of all low and high ebbs, how to maintain mindfulness is a kind of a training. Uh, sometimes you're fully elated and very happy and uh, heroic kind of mind, mental state and there is a chance for mindfulness to lose. And there's another one, it's a very disappointed and scattered mind and unpredictable situation. There also you feel mindfulness is losing, but it is not so. If you can be aware, if you can be instructed, throughout that mindfulness can be there. The day you understand, you understand, any peak or any low ebb. Never disturb mindfulness. To verify it, to, to, to uh, season it, that preparedness, the awareness of the situation, the knowledge, is very, it is uh, unmissable, unchangeable, it's very important, so that is what when it happens when you keep on practicing con continuously, your inner nature uh, will be explored into and you will come to know these are all our birthrights. We are born with it unless otherwise we put into practice, we don't know. So when and where you comes to know that I have all the potential, you may understand equally the other person also the same. There's nothing difference. But the others are really suspicious. They are always negative. They are always underestimated. That is the basic defilement. It definitely leads to fear. It's definitely leading to the uncertainty. So whatever they are eating, whatever they are sleeping, still they are sleep with uncertainty and fear. That is what the Putujana. But the person who knows knows whatever the ups and downs are there, but the mindfulness can go through and it never disturbs. So please continue to reconfirm, season it and many uh, season and to galvanize it and to reinforce it. That is your task, to continue to reinforce it. ඊළඟට සිංහලෙන් ලියන ප්‍රශ්න කරු ස්වාමින් වහන්සේ අද උදේ පරයන්ක භාවනාව පිළිබඳවයි පරයන්ක භාවනා වේලාවේදී මොනම ක්‍රමයකටවත් හුස්ම රැල්ල අහුවුයේ නැත ඒ වෙනුවට heart beat එක තමයි දැනුනේ එවිට කුමක් කළ යුතුද නැගිට ගොස් walk in meditation කර බලන්නද වෙන යමක් කළ යුතුද කරුණාවෙන් පහදා දෙන්න ඔය තේ heart beat එක තමයි තේරෙනවා නම් මම දැන් මෙතන කියන එක ආනපානෙමුත් කරන්නේ ඕකම තමයි ආනාපානෙත් කරන්නේ මම දැන් මෙතන ඉන්නවා. හાર્ට් බීට් එක ආවත් මම දැන් මෙතන ඉන්නවා. නැත්නම් ඉඳගෙන ඉන්න හැප්පෙන තැන දැක්කත් මම දැන් මෙතන ඉන්නවා. පිම්බීම හැකිලිම සිද්ධ වුණත් මම දැන් මෙතන ඉන්නවා. ඉතින් කොයි එකෙන් ආවත් ප්‍රශ්නයක් නැහැ. නමුත් අර්ගෙම්ම ආවේ නැහැ කියලා ගත්ත ගියොත් එතකොට ඉතින් අපිට බොහෝම ලොකු ප්‍රශ්නයක් වෙනවා. උත්තර දී ගන්න බැරි ප්‍රශ්නයක් වෙනවා. ඒක නිසා මොකෙන් හෝ ඉන්න ඉරියව්වට හිත ගන්න සතිය පිහිටව ගන්න ආනපාන වේවා පිම්බීම හැකිලින් වේවා ඉඳගෙන ඉන්න ඉරියව්ව වේවා නැත්නම් මේ හුලං වදින හැටි සීතල වෙන හැටි කොයි එකක් පාවිච්චි කරන්න පුළුවන් ඒක නිසා අන්න ඒකෙදී ආ තනේ හැටියට ඇනේ ගහන්න ඉගෙන ගන්න ඕන මොකෙන්ද දන්නේ මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවයි කියලා ඒ තියෙන දේ ඉදිරියෙන් තියාන යන්න එතකොට අරිත් ඔය කියන ඔක්කොම ටිකක් එනවා ඉඳගෙන ඉන්නකොට හැපෙන දැනුත් එයි ආනපානෙත් එයි බිම්බිම හැකිලිමත් එයි කොයි එකත් එයි අන්නේ විදිහට මේ තියෙන තැනින් පටන් ගන්න දාන තැනින් පටන් ගන්න කියලා අපි ලොකු සංසි කියනවා. අරකම ඕනේ මෙච්චරම ඕනේ අරතරම්ම ඕනේ කියලා ඉන්න එක තමයි මේ පාරිභෝගිකත්වය කියන්නේ. ඒ තමයි සුඛෝපභෝගීත්වය කියන්නේ. ඒ තමයි නුරුස්නාගතය කියන්නේ. ඒක තමයි අපිට අද පරිසරයේ කෙලසිලා තියෙන්නේ දූෂණය වෙලා තියෙන ඒක නිසා නිසා තියෙන දෙයට හැඩගැහෙන්න හැඩගැහිලා සතියේ තියෙන බවට සහතිකය ගන්න එකෙන් කරගෙන යන්නේ ඒකට ඉතුරු ඔක්කොම වෙන්න ඕන ටික වෙයි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ අද උදේ පරයන්ක භාවනාවේදී පැයක් පමණ කාලයකදී කකුලේ තද වේදනාවක් දැනුණා. ඒ බලාගෙන සිටියා. ඒත් වේදනාව දිගටම තිබුණා. ඒත් වේදනාව දිගටම බලාගෙන සිටින අවස්ථාවක සිත එක්තැන් වෙන්නට පටන් ගත්තා. සමාධිමත් සිත දිගටම පැවතුණා. වේදනාව නොදැනී ගියා. එම සමාධිමත් සිත එලෙසම පවත්වාගෙන යන විට පැය භාගයකින් පමණ විට ආපහු වේදනාව දැනෙන්නට පටන් ගත්තා. ආපහු වීරියක් ගන්නට සිතේ වීරියක් නැති වුණා. ඇස අරින්නට හිතුණා. මේ විදිහටම එම වේදනාව දිගටම නැති කර ගැනීමට කළ යුතු උපදෙස් හා මා කළ වැරදි මට පෙන්වා දෙන සීක්වා. ඊටමත් ගෞරවයෙන් කරුණාවෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. නිදුක් නිරෝගී සුව ලැබේවා. ජාතික හරින්න හිතනවා නම් ඉතින් ජාතික අපරාධයක් මිනිමරුන් නඩුවක් දාන්න දෙයක් නෑ. ඒක අරලා බලන්න. බැලුවට පස්සේ ආයෙසරේ පටන් ගන්න පුළුවන්. අපිට අවශ්‍ය කරලා තියෙන්නේ වේදනාව නැති කරන්න ඕනකමක් ගන්නත් එපා. වේදනාව අනිවාර්යයෙන්ම නැති වෙන්න ඕනක මොකුත් නැහැ. එක සැරයක් වේදනාව දිහා බලන් ඉඳලා යම් විදිහකට ඒක හේම කරගත්තා. ආම්බාම් කරගත්තා. කීකරු කරගත්තා. ඉතින් ආයෙනවා. ආයෙ ඉන්නේ බලන්න අරකම නැවත අපිට පුහුණු කරලා දෙන්න. එතකොටත් මේ වෙලාවට අවශ්‍ය කරන උපක්‍රමී ක්‍රමසා විදි අපි ළඟ තියෙනවා. ඒක නොකර අතහරින්නේ නොයිවසන සුළු ගතිය. ඒ නිසා බුරුමෙන් කියනවා ඉවසන්නා නිවන් දකි කියලා. ඊගාට කරන්නේ තියෙන්නේ වේදනාව නම් ඇවිල්ලා තියෙන වේදනාව ආවේයි කියලා අහන්න යාගේ. මොකටද තමසේ ආවේ කියලා. බලය යකෝ යන්න මයි ළඟට එන්න බයි කිව්වා මේ පණිවිඩ ගන්න ගහන්නේ පණිවිඩ දන්නේ නැතුව. වේදනාවෙන් අහන්න මොකටද ආවේ කියලා. ඊට පස්සේ කියයි මේ මේ කොන්දේම අවුරුද්ද බඩේකක් වන්ද මොකද්ද ලෙඩේ කියලා. ඒක නැතුව ඒ එන එන පණිවිඩේ අහන්න නැතුව ඒකට ද්වේෂ කරන්න ගියාම ඉතින් අපිට අර වේදනාව විසින් දෙන්න හදන පණිවිඩේ වේදනාව දෙන්න හදන මේ පරම දුක්ඛ සත්‍ය කියලා දෙන්න හදන. දැන් පණිවිඩ කරට ගහපුවා වෙන්නේ මොකද්ද? දුක්ඛ සත්‍යයි අපෙන් ඈත් වෙන්නේ. ඉතින් සයිකතරයක් කැමති වුණා දෙවෙනි සැරෙත් බලන්න තුන්වෙනි සැරෙත් බලන්න ඕම යනකොට යනකොට එහෙම වේදනාවක් ආපුවාම ඒකට නිබයව මුහුණදීමේ හැකියාව වැඩි වෙන පටන් ගන්නවා. වර්ධින තැන් තියෙනවා. නමුත් නැවත නැවත කරන්න ඒ සඳහා කිසිම කෙනෙකුගෙන් ක්‍රම අහන්න ඕනේ නැහැ. මම දන්නවනම් මේ වේදනා නියෝජනය කරන්නේ දුක්ඛ සත්‍ය කියලා. වේදනාව අයින් කරලා දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න හදනවා කිව්වොත් ඒක පිස්සෙකුට නත් තේරෙනවා. කරන්න බෑ කියලා. ඒ නිසා දවසින් දවස දවසින් දවස තිබුණට වේදනාවල් හරහා යනවන්න සතුට වෙන්න පුළුවන් ගමනක් යනවා කියලා. සතුට වෙන්න පුළුවන් අපි ඒ දුක්ඛ සත්‍ය අවබෝධ කරනවා කියලා. ඒ නිසා පළවෙනියම ඉස්සරහින්ම මේ දුක්ඛ සත්‍ය තැබීමෙන් සර්වඥාන්සේ පිස්සන්ගේ පිටහට්ටන්ගේ සාසනේ බේරලා දීලා තියෙනවා. නැත්තම් ඔක්කොම ලේනවා මේ සාසනෙට පිස්සු පිටහට්ටෝ. ඔය මොන හරි ජොලි බට්ටේ දැම්මනම් ඉස්සරහට ඔක්කොම එයි නෑ මේ කියද පුළුවන් නම් කව බැරි නම් කව දුක්ඛ සත්‍ය. ඉතින් එන කට්ටිය දැනගෙන යන්න ඕනේ. ඉතින් දුක්ඛ සත්‍ය ඉන්නේ වේදනාවකින් නැතුව මේ අයිස්ක්‍රීම් හරහායනවා, චොක්ලට් හරහායනවද, පකඩ හරහායනවද, පපඩම් හරහායනවද නෑ. අනිත් දවසේ ඇස්සල යන්නේ එන දුක්ඛ සත්‍ය මේට වැඩි ළඟින් සමීපව උත්සන්නව වැටේවා කියලා අනේකයි තියෙන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. වහන්සේගේ රිට්‍රීට් එකකට සහභාගී වෙන මුල් අවස්ථාව මේවන අතර අවුරුදු 10ක කාලයක් පමණ වෙනත් විපස්සනා භාවනා ක්‍රමයන් උගන්වන රිට්‍රීට් කීපයකට සහභාගී වී එම භාවනා ක්‍රමයන් කාලයක් පුරා පුරුදු කළ බව මුලින් සඳහන් කරන්නට කැමැත්තෙමි. මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. මුල් දින එකහමාර තුල ආශ්වාස ප්‍රාශ්වාසය ක්‍රමෙන් තුනිවි ගිය අතර තවමත් ඒ ඉතා සියුම්ය. ශරීර සංවේදනා දැනුණත් මුලදී ඒවට වැඩි වටිනාකමක් දුන්නේමි. ඊයේ Q&A සතිವಾರයෙන් පසුව පරයන්ක භාවනාවට හිඳ ගතිමි. සිම්ව ගිය හුස්ම රැල්ලද සතියෙන් බලා සිටීමි. හුස්ම රැලි 6-7ක් වරින් වර නිරීක්ෂණය කරන විට ශරීරයේ විවිධ ස්ථානවල ඉතා සියුම් සංවේදනා කම්පන චංචල ආදිය දැනෙන්නට වූ හේයින් මෙවර මුල් වරට එම සංවේදනා වෙත අවධානය යොමු කළෙමි. ඒ අතර ක්‍රමයෙන් සතිය ගිලිහෙන බවක් දැනෙන්නට විය. එක්වරම තිගැස්මක් සමග නිදෙන් අවදි වූවක් වැනි හැඟීමක් දැනුනි. නමුත් මා නිදා නොසිටි බව පැහැදිලිවම දනිමි. නමුත් තිගැස්මට පෙර සිදුවේ කුමක්දයි හිතා ගැනීමට අපහසුය. එකී තිගැස්ම සමග හිතේ ලොකු ප්‍රබෝධයක් ඇති විය. දෙදිනක් රාත්‍රියේ නිදුන ලැබීම සහ අසනීප තත්ත්වය නිසා ඇති වූ කිසියෙක් කැක්කුවක් පවා නැති වී ගිය බවක් දැනුනි. මේ වන විට පෑ භාගයක් පමණ ගත වී තිබිනි. නැවත සතිය ඇත් කර ගැනීමට උත්සාහ කළත් විනාඩි කිහිපයක් පුරා එය අපහසු විය. එකවරම හිත හා ශරීරයේ පට්ටල් වන බවක් දැනුනි. ආශ්වාස ප්‍රාශ්වාස හෝ ශරීර සංවේදනා ප්‍රකට නොදැනුණු බැවින් ඉඳගෙන සිටින ඉරියව්වට හිත යොමු කරමින් සතිය පැවැත්වීමට උත්සාහ කළෙමි. පිරිස ශාලාවෙන් ඉවත්ව යන ශබ්ද ඇහුණත් නැගිටීමට උනන්දුවක් ඇති නොවිය. මෙම අවස්ථාව වනතුරු පරියංකයේ සිටින විට සක්මනටත් සක්මනේ සිටින පරියංකයටත් මාරුවෙන් මාරුවිය යුතු බවට බල කෙරෙන ගතියක් තිබුණේ. නමුත් එම මාරු නොකොට භාවනාවේ යෙදුනත් තව මෙපමණ වේලාවකින් මෙය අවසන් වෙනවා වැනි හැඟීමක් හිතේ තිබිනි. හිතතුරා ඒ ගැන කලකිරීම කනගාටුවක් නොතිබිනි. මුල්වරට එසේ විලාව ගැන අවධානය යොමුනකොට භාවනාවේ යෙදීම ගැන මේ අවස්ථාවේ හිතේ විශේෂ සතුටක් නොතිබූ බව නිරීක්ෂණය කිරීමේදී තහවුරු විය. මෙය මෙම පැයේ අත්දැකීම ඉන්පසු හිත අවනන්දුවෙන් සතිය පැවැත්වීමට පෙළඹ වූ බවත් දැනිනි. උක්ත තිගැස්ම නිසා ඇති වූ ප්‍රබෝධය මුළු දවස පුරාම තිබිනි. මෙම තිගැස්ම අවස්ථාවේ නින්දට අවදි වීමක් සිදු වුනිද මෙබඳු අත්දැකීම් අතීතයේද සිදුව ඇති නමුත් එහි තිබූ අපැහැදිලි බව නිසා කිසිදු වටිනාකමක් ලබා නොදුන්නෙමි කරුණාවෙන් පහදා දෙනසේක්වා තවදුරටත් මේ භාවනාව දියුණු කර ගැනීමට කල යුතු හෝ නොකල යුතු යමක් ඇත්නම් අපහට අනුකම්පාවෙන් උපදෙස් දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. ත්වන් සරණයි. මේක මේක පුරුදු වෙනකොට පුරුදු වෙනව නැත්නම් මේක අඩු ගන්න මේ ප්‍රතිපදාවේ කැලක් නැත්නම් දිනුවක් කියලා දැනගත්තොත් ඉස්සරහට මේ නින්දට යන හැටි නින්ද පවතින හැටි අවදි වෙන හැටි නැත්නම් ගීත ලීන වෙන හැටි දීන භාවයේ පවතින හැටි ඒ ගැසිලා අවදින හැටි කියන ඒ අරමුණේ මුලැඳාග දකින්න පුළුවන් වෙනවා. මේ දකින්නේ අරමුණේ අග. අවදි වෙච්ච ගමන් දන්නවා මේක ඉස්සෙල්ලා ඉඳලා තියෙන මොකේකවත් නෙවෙයි කියලා. එතකොට ਸਰවචනාංශය සඳහන් කරනවා මේ ඉන්ජින කම්පන ප්‍රපංචන මොනක්වත් නැති තැනකට ගියාම ඒක පිළිබඳව මතක නැති වෙනවා. ඒක පිළිබඳව සිහි කරන්න පුළුවන් ශක්තිය නැති වෙනවා. අපිට සිහි කරන්න පුළුවන් වෙන්නේ ඉන්ජින කම්පන චංචල ප්‍රපංචන තිබ්බොත් විතරයි. ඒක පිළිබඳව සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ලියලා තියෙනවා ජීවිතේ සාමාන්‍ය වෙන සිද්ධි වෙලා ඒක ඉවර වුණා නම් කදාත් එක හීනෙකට යන්නේ. හීනෙට යන්නේ බාගෙට ඇහිච්ච නඩු විතරයි. මතකෙට යන්නේ අපේ කෙලෙස් විතරයි. නික්ලේශී පිරිච්චි හිතවිලි මොනක්වත් මතකෙට වුණේ නැහැ. ඒ නිසා මේ වගේ දෙයක් ආවම අපිට වෙන්නේ අපි ජීවිතේ පැන්නා කියලා. ඒ හරියට අතපහ වුණා නැතුව ගියා කියලා මොකද ජීවිතය කියන්නේ කෙලෙස්. ජීවිතය කියන්නේ පශ්චාත්තාප. ජීවිතය කියන්නේ ප්‍රපංච. ඉතින් ප්‍රපංච නැත්තන් ගියාම විතර දන්නේ රෙකෝඩින් තියාගන්න. තියාගන්න මොකක්වත් නැහැ නිකන් පෑනේ ලිව්ව අන්ධකාරේ ඒ තින්ත තිබිල්ල නැහැ. ආබන් පෑනේ ලියනවා පේන්නේ අතේ වෘද්ධට ලියලා බලනවා මරණ තින්ත තිබිල්ල නැහැ. එහෙ නැත්නම් කාබන් කොලයක් තියලා ලියනවා යටකොලේ දීවිලා නැහැ. කාබන් කොලේ අනිත් පැත්ත අහනවා කියලා. ඉතින් ඒකට පේන්නේ නැති දීපු කොලේ යටපැත්තේ තියෙනවා හැබැයි අරක නෙගටිව් එක. අන්න ඒ වගේ වෙනකොට අපිට පුරුදු කරලා තියෙන එක මත් වීමක්, ක්ලාන්ත වීමක්, සිය නැති වීමක්, අකරතැබ්බයක් කියලානේ. ඉතින් ඒකනේ යන්ත්‍ර ගැට ගහගන්නේ. ඒකනේ ඔය පිරිත් නූල් ගැට ගහන්නේ. ඒකනේ අප නූල් දාන්නේ. බාර වෙන්නේ. ඉතින් කවදා හරි මේ දන්න දේ තුල නිවන නැහැ කියන එක දන්තම් බුදුහාමර කියලා තියෙනවා කියලා ආරංචි වුණොත් අඩු ගානේ හොයන්න පටන් අරගනි මේ නොදන්න දේට තියෙන බය නිසා අපි නිවනට බයයි. ඔව් කවදා හෝ නොදන්න දේ තුලට යන ක්‍රමයක් තියෙනවා. ඒකයි මේ මේ ආගම කියලා කියන්නේ ආධ්‍යාත්මය කියලා කියන්නේ විද්‍යාව කියන මිස්ටික්ස් කියලා. නැත්නම් මේ ක්‍රමයක් තියෙනවා. ඒ නිසා ඒකට දැන් අපි අර නොදන්න දේ අතපහුවෙන දේ ලූටල යන දේ ගැන පොඩි අවධානයකින් බලන්න. බලන්න බලන්න බලන්න පේනවා. ඒකටත් මුලක් තියෙනවා, මැදක් තියෙනවා, අගක් තියෙනවා. දැන් අහුවිලා තියෙන්නේ අග. ඒතර පුදුජනසේ සඳහන් කරනවා යම් වෙලාවක අරමුණක් සංඥාවක් නිමිත්තක් නැතුව හිතපු ලෙහිත අරමුණට ආපු ගමන් තිගැස්මක්, පිරිමැදීමක්, ඝර්ෂණයක්, ප්‍රපංචයක්, කතා ගැතීමක් පටන් ගන්නවා. එතකොට මේ හිතීම තියෙනවා. මේක ඉස්සෙල්ලා මොනක්වත් තිබුණේ නැහැ කියලා. එතකොට බුදුජානන්සේ සඳහන් කර තිනවා මේ වෙලාවට මේ මන්ත්‍ර ජප කරන්නයි කියලා. ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛා. ය සාන්තය, ය ප්‍රණීතය එනම් මීට පොඩ්ඩකට ඉස්සර තිබුණු උපේක්ෂා. අර නොදන්න දේ. කොහොමද නොදන්න දෙයට යන්නේ? හරි අමාරු. දැන් දන්නේ නොදන්න දේ ඉවරනට පස්සේ මෙතන නොදන්නක් තිබ්බා, හිස්තනක් තිබුණා, මතක නැති වුණා, සීය නැති වුණා, සතිය නැති වුණා කියන තරමට අපි සාහසිකයි. ඇත්තටම හතිය නැතිවීමක් නෙමෙයි වෙලා තියෙන්නේ සංඥාව නැතිවීම. සංඥා නැත්තන ප්‍රපංච නැහැ. නමුත් මේ සංඥා නැති தත්තට යන්නේ ක්‍රමානුකූලව. අරමුණ සියුම් වීමත් එක්ක තමයි යන්නේසා සියුම් වෙනකොට වෙනකොට දැනගන්න ඕනේ. මම දැන් යන්නේ ඒ හිත හැංගෙන හිත ලීන විලීන වෙන නිලීන වෙන එහෙම නැත්තම් නිදිමත් වෙන තැනට ඉතින් ඒක කීය කිය යන්නේ. අන්න එතෙන්දි සාමාන්‍ය සතියකින් ඉඳලා බෑ සතිය ඩබල් ඩෝස් දාලා බලන්න. සතිය හරියටම ફોකස් කරලා අල්ලන්න ඕනේ. චීන කන්නඩි දාන වගේ හොඳට ફોකස් කරගෙන දැන් මේ අරමුණ ගෙවිගෙන යනකොට යන්න හදන්නේ උතෙන්ද. ඒ නිසා යන හැටි වෙනදට වැඩිය තව ටිකක් බලන්න. තව ටිකක් බලන්න. බෙල් එකට ගහන නිදර්ශනය තමයි කියන්නේ. කොච්චර දුරට බෙල් එකේ සද්දේ ඉවර වෙනකම්ම අහන්න පුළුවන්ද? ඉවර වෙනකොට දැනගන්න එහා පැත්තේ තියෙන නිස්සද්ද භාවය. ඉතින් අපි මගදී අත ඇහැරියොත් නාම සද්දේ තියෙද්දිම මොකද අපේ හිත මේ පිට පැනලා අසත්‍යමත් වෙනම ඊගාසරේ ආය බෙල්ලෙක් ගහලා බලන්න ආයෙත් ටිකක් යන්න බලන්න. තව ටිකක් කරන තව ටිකක් යනවා. යන්න යන්න යන්න යන්න සතිය ඉතාම සූක්ෂම වෙනවා. එතකොට සුදුසුකමක් ලබනවා. අරමුණේ පවතින සතිය අනාරම්මණේ පවත්වන්න පුළුවන්. අපි කියන්නේ අරමුණ නැති වෙනකොට සතිය නැතුණා කියලා. සතිය නැතිවීමක් නෙවෙයි වෙන්නේ. අන්න එහෙම වුණොත් අරමුණක් නැතුව මම නිින්ද ගිහලා නැහැ, මැරලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ කියලා දැනගැනීමේ ශක්තිය ආවොත් නම් ටිකක් කියත හැකි ඒක නිින්දට අවදි වීමක් කියලා. ඒක ඉතින් අර අග දැකලා මුල දැකලා මැදට යamak කරන්න. ඉතින් ඒක මේ මානසික අසහන සහ කායික රෝග තියෙන කාටවත් යන්න බෑ තේන්නේ. යනකොටම හීන් දාලි දාන. යනකොටම වක්කාර වෙනවා. යනකොටම සීතල වෙනවා ඇඟ. සහලවනවා, දඟලනවා, යකා ගැහුවා වගේ ඉන්න පටන් ගන්නවා. ඔක්කොට මෙහෙම වෙන්න ඕනේ නැහැ. කාය ජීවිත নিরপেক্ষව නැතුව নিরপেক্ষව හොඳ මානසික සෞඛ්‍යයකින් කායික සෞඛ්‍යයකින් ගියොත් පේනවා මේක ජීවත් වෙද්දිම Tamange යටිහිතට යටිහිතට අවදි වීමක් වෙනවා. එතකොට තේනවා මේ උඩුහිත කියලා කියන්නේ tip of the iceberg වගේ. අයිස් කැලක් වතුර දාපුවාම මතුවලා එන 10% විතරයි අපි දන්නේ. 90%ක්ම තියෙන්නේ ওই නොදන්න පැත්තේ. ඒක ඒක නොදන්න ශේෂ්ත්‍රය අතින් අපි ඔක්කොම සමානයි. යමක් නොදැනෙන තැනට ගියහම ඒක තුල ඥාන පිරිමි ශක්තියක් නැහැ. ඒක තුල නිවන් දැක්කද නැද්ද කියලා ප්‍රශ්නකුත් නැහැ. ඒක තුල පොහොසත් දුප්පත්කමකුත් නැහැ. ඒක තුල බෞද්ධ බෞද්ධකමකුත් නැහැ. උඩට ආපු ගමන් ඥාන පරිමකම එනවා බෞද්ධ බෞද්ධකම එනවා සීලය එනවා සමාධිය එනවා ප්‍රඥාව එනවා ඔක්කොම ඇවිල්ලා අංජ බජා ඉතින් ඒක කවදාකවත් නිවන තියෙන්න බෑ කොහොමරක්වත් තියෙන්න බෑ නිසා මේකට උහුරු කරන්න මේකට උහුරු කරන්න නම් පුදන්න බලාන යන්න කාය ජීවිත දෙක පුදන්න බලාන යන්න ඕනේ ඒකේ තියෙන වාසිය තමයි ටික ටික වෙන්නේ බය නම් ආපහු වෙන්න පුළුවන් ආයෙ යන්න පුළුවන් ඔහොම යනකොට යනකොට තමයි තේරෙන්නේ අරමුණ සියුම් වේගන යනකොට අරමුණක් නැතුව සතිය පැවැත්ීමේ කලාවක් තියෙනවා. ඒක හරියට මේ වේගය වැඩි කරමින් ආහසයන්තරාව ධවනපතිය ගියාට පස්සේ පොළෙන් ඉස්සෙනවා. එයා බෝන් වෙනවා. එතකොට ඉන්නේ තවදුරටත් පොළවේ නෙවෙයි. එතකොට ඉන්නේ ඒරෝඩයිනමික්ස් වල. හිතා ගන්නවත් බෑ. මෙච්චර බර යකඩ යකෙක් යකඩ අස්සේ පොළොට යයි කියලා පොළෙන් ඉස්සෙයි කියලා. ඒ මොකද ඒ තරම්ම අපි දන්නේ පොළවේ යන ඩයිනමික්ස් විතරයි. අපි දන්නේ භෞතික විද්‍යාව විතරයි. අපි දන්නේ මේ පේන කය විතරයි. ඒ නිසා මේකට යන්න හැබැයි ඕක නෙවෙයි ඔය නින්දට අවදිනවා කියලා කියන්නේ නින්දට අවදිනවා කියන එකට දොරකඩ තමයි ඔය. මකර තොරණ වගේ හොඳට පුහුණු කරන්න පුහුණු කරන හැම වෙලාවෙම වාඩි වෙනකොට කාය ජීවිත নিরপেক্ষ භාවයේ සී කරන්න. මම මගේ සීලේ සීපත් කරනවා බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නේ සීපත් කරනවා කායර සහ ජීවිතේ තියෙන ආසාව අතාරින්න. ඒක තමයි ලෝකෙ තියෙන ලොකුම දානි. අනික ඔක්කොම දාන ප්‍රමාණ කරන්න පුළුවන්. මේක ප්‍රමාණ කරන්න බෑ. මේක ප්‍රමාණ කරන්න බැරි මෙවැනි දානයකට යන්න ගොඩාක් භාවනා කරලා අපි පුරු පෙරහුරු ඇති කර ගන්න ඕනේ. ඇති කරලත් හරියට අදාළ ලෑස්තිය තියෙන්න ඕනේ. ඒ වුණාට ඔක සිද්ධ වෙන්නේ නම් අහම්බෙන්. කවදාකවත් හිතපු වෙලාවට නෙවෙයි. ඒ නිසා ඕකම දහස්වර කරන්නේ මේක ප්‍රතිපදාවේ දියුණුවක් සහ මේ කෙලෙස් අඩුවීමක් කියන ලකුණු දෙක තියාගන්න. මේක ප්‍රතිපදාවේ දියුණුවක් මේ කෙලෙස් අඩුවීමක් මේ දෙක මැද ඉදිරියට යන්න කියන එකයි කියන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස මගේ භාවනා ගැටලුවක් විසඳා ගැනීමට ඔබ වහන්සේගේ අවවාදයේ පතමි. මේ මාගේ දෙවන භාවනාමය වැඩසටහනයි. ඊට අමතරව වෙනත් ස්ථානවලදීද ඔබ වහන්සේගේ භාවනා වැඩසටහන් වලට සහභාගී වී ඇත. නමුත් මෙවැනි අධ්‍යක්ීමක් ලද පළමුම අවස්ථාවයි. මා සක්මන් කර පරියංක භාවනාවට වාඩි වී හුස්ම ගැන සිහිය පැවැත්වීමි. එවිට ටික වේලාවකදී තරංග වැනි චලනයන් දිස්වී යම් නිල් පැහැති මාර්ග තීරුවක් ඉදිරියෙන් දිස්වේ. ඒ අග දීප්තිමත් සුදු පැහැති ආලෝකයක් ඇති වී ඒ ක්‍රමයෙන් මා වෙත පැමිණ නැවතත් ඉදතට යම් ගමන් කරමින් යම් සලකුණක් පෙන්වයි. නමුත් එම සලකුණ පැහැදිලි නැත. මෙවැනි ආලෝකයක් සහිත චලනයන් භාවනාවේ දියුණුවක් දැයි සහ එයින් පසු භාවනාව ඉදිරියට ගෙන යන ආකාරය පිළිබඳව අවවාදයක් දැනමින් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. වහන්සේගේ අවවාද අනුශාසනා මා ඉතා ගෞරවයෙන් පිළිගනිමි. වහන්සේට තෙරුවන් සරණ ලැබේවා. බුරුම් භාෂාවෙන් කියනවා පාර ඉවර වෙච්ච තැන ගම කිය. මොනවා හරි පේනවනම් දැනෙනවනම් ඒ තරක් පාරේ තමයි ඉන්නේ. පේන දේ දැනෙන දේ ඉවර වෙච්ච තැන තමයි නිවන තියෙන්නේ. තාම මොනවා හරි පේනවනම් තාම මොනවා හරි දැනෙනවනම් තාම මොනවා හරි හිතෙනවනම් ඔක්කොම ගෙවන් වෙනකන් යන්නයි. ඒකට කියනවා Nirodhe කියලා. නිරුද්ධ වෙනවා. නැත්තම් ක්ෂය වෙනවා. නැත්තම් වැය වෙනවා. පටිනිස්සග්ග කියන වචනයත් පාවිච්චි කරනවා. එනිසා කවුරු හරි භාවනාව පටන් ගන්න අරමුණක් අල්ලගෙන නල්ලා හිපොතීසිස් එකක් දාලා මේක දුවට බලන හිටියොත් මේක එන්නේ එන්නේ ගෙවෙන්න පටන් ගත්තයි කියලා කියන්නේ ඔන්න වැඩේ පටන් ගත්තා. ඊට පස්සේ ඒකට කියනවා කයානුපස්සනා, වයානුපස්සනා, නිරෝධානුපස්සනා, පටිනිස්සග්ගානුපස්සනා මේ ක්ෂේම ක්‍රමී ක්ෂය වෙන හැටි බලන්න. මේ ක්ෂමී වැය වෙන හැටි බලන්න. මේ ක්‍රමයෙන් ක්‍රමයෙන් නිරුද්ධ වෙන හැටි බලන්න. මේ කවදාරි දාලා යන්න වෙනවද කොහොමද දැනගන්නේ? ආන්නේ විදිහට යනකොට සුදු පාට ආලෝක වෙන කහ පාටෙයි පාරක් පෙනෙයි දැනීමක් දැනේ සැහැල්ලුවක් දැනේ බරගතියක් දැනේ මොනවා හරි දැනෙන දක්කල් තාම ගමන ඉවර නැහැ තාම පාරේ. ඒ දේ ගිවන් වෙනකම් ගිවන් කරන්න යන්න එපා ද්වේෂයෙන්. ගිවන් වෙනවනම් දැනගන්න ද ඉස්සරහට යන්නේ කියලා. ඡේ වෙනවනම් වැය වෙනවනම් ඒ තාක්කල් ඉදිරියට යන්න. හැබැයි මේ වැය වෙන ඡේ වෙන ගානට බීචිකාවක් එනවා. ඡේ වෙන වැය වෙන ගානට බයක් චකිතයක් අසරණ ගතියක් පාළු ගතියක් තනු ගතියක් එනවා. ඉතින් අර ටික ටික එන නිසා අද ටඩිය පොඩ්ඩක් හිට යන්න පුළුවන්. ආයි ආයි පොඩ්ඩක් යන්න පුළුවන්. ආයි පොඩ්ඩක් එහෙම එහෙම තමයි යන්නේ. හොඳටම අත්දැකීම සහිත සුතුමේ ඥාන තියෙන එකට ඒක ඉතින් අර අවුරුදු ගාණක් කරපු එක එක පාරටම යන්න පුළුවන් ගතියකුත් එනවා. ඒකට අපි අත්දැකීම කියනවා, පරිචය කියලා කියනවා, පළපුරුද්ද කියලා කියනවා. ඉතින් ඒ නිසා පේන හැම එකක්ම ওই ඉතිසල තිබුණු බරපතල කෙලෙසයක් වෙනට ආපු සියුම් කෙලෙසයක්. මේ සියුම් කෙලෙසෙ ගෙවෙන්න ගෙවෙන්න තවත් පුංචි පුංචි සියුම් සියුම් සංඥා වගේක් එනවා. කොයි එක ආවත් ගිවන් කරන්නයි තියෙන්නේ. ගිවන් වෙනවා. ඉතින් ඒක අතරමැදි කඩන එක තමයි අපේ තියෙන ජඩ ගතිය, බැරිකම, ඉතින් ඒ කඩන්න නැතු එක එහෙම පැවැත්වෙන ගෙවිමින් තියෙන ආයකේ. කවුරක් කමුණක් කරන්න ඕනේ. ආයෙ පටන් ගත්තා ආයෙ මුලට යන. බාධක දිවීමේ තරගයක් වගේ. ගියොත් දිගට හරි වටපිට බලන්න කියලා වැටුනොත් ආයෙ මුලට යන්න. නැත්තම් නයින් සයින් මං ක්‍රීඩාව තමයි තියෙන්නේ. ඒ නිසා ගෙවෙන්න පටන් ගත්තට පස්සේ අනේපා කියන්නේ අනේක තමයි කියන්න තියෙන උපදේශය. අවසරයි ස්වාමීන් වහන්සේ මා ආනාපාන සතිය වඩන විට નિરાයාසයෙන්ම සතිය හුස්ම රැල්ලෙන් ඉවත්ව හුස්ම නිසා ඇතිවන වරහන් ඇතුලේ නාසයේ ගැටීම නිසා ඇතිවන ස්වභාවයන් කෙරෙහි පිටයි. එනම් රස්නේ සීතල සහ සියුම් සහ ඊතහ සෑල්ලු ආකාරයන්ය. මෙම ස්වභාවය කෙරෙහි නොකඩවා සතිය පිහිටන අතර ඒ එකම ගලා යාමක් ලෙස දැනේ. ඒ අතරම ඒ දිහා සතිය පිහිටන විට ඒ දෙයක් දිහා තව කෙනෙකු බලා සිටින්නාක් මෙන් දැනේ. පොදු කමඨහන් පිරිසිදු කිරීමේදී අනෙකුත් අයගේ අත්දැකීම් ගැන කතා කරන විට ඒ කිසිදු අත්දැකීමක් මාහට ඇති වී නැත. මට දැනෙන අන්දමට වැඩි දියුණු කරගත යුත්තේ මෙම தত্ত্বයයි. එනම් ආනාපානය නිසා ඇතිවන ස්වභාවයන් කෙරෙහි සිහිය දියුණු කර ගැනීමයි. මා වැරදිද අනුකම්පාවෙන් පහදා දෙනසේක්වා. එසේම කීප වරක් එම ස්වභාවයන් කෙරෙහි සිහිය පිටුවාගෙන සිටන විට එම ස්වභාවයන් වෙනුවට චලනය වෙන ස්වභාවයක් දැනුනි. මෙම චලනයේ කුමක්ද? ඒ නිතර වන්නේ කෙසේද? දිරුවන් සරණයි. මම මේකට පද දෙකක් එකතු කරලා රචනයක් කියලා තිනවා බුරුමේ පණ්ඩිත් ස්වාමීන් වහන්සේ අරුණක් දිහා බලපම ඉස්සල්ලාම් පෙනේ සටහන සටහන ගෙවම් කරමින් යනකොට ආකාරය සටහන් ආකාර දෙකම ගෙවම් කරන යනකොට ඔය කියන ස්වභාවය සටහන් ආකාර ස්වභාවය කියන තුනම ගෙවම් කරාට පස්සේ ගලනේ එතකොට ස්වභාවය තමයි අපි වැඩමුළුවකින් කරලා කරලා පුරුදු කරන්නේ සටහන දැකලා සටහන වෙනස් වෙන හැටි ආකාර වශයෙන් දැකලා ඊට පස්සේ ඒක නිකන් ස්වභාවයක් බවට පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ වරනේ ඔක්කොම ගලණයක් තියෙන ෆ්ලක්ස් එකක් ගොජයක්. ඒක ගියාට පස්සේ පළවෙනි එකට කියනවා ස්වභාව ලක්ෂණ කියලා ස්වභාවයෙන් කෙලවෙන ලක්ෂණ. දෙවෙනි එකට කියනවා සන්තතිය කියලා ගලණය කියන්නේ ඒකට තමයි. ගලණය දැක්කට පස්සේ ආයිසල්ලාම අනිත්‍ය භාවය කියන එක ඒ ත්‍රිලක්ෂණයේ අනිත්‍ය කියන එක ඒකෙන් තමයි දකින්නේ. හැම එකක්ම නලියනවා කොච්චරද නලියනවාද කියනවනම් ඝන වුණත් ද්‍රව වුණත් වායු වුණත් ඒකේ තියෙන අංශු කැරකෙන වේගය කාටවත් හිතා ගන්න බෑ. ඒක භාවනා කරපේ කරනත් එක නයි ඒකනත් එක නයි. නිවන් ලැබුවේ කරනත් එක නයි පුතජනනත් එක නයි. එකයි. බෞද්ධයරත් එක අනෙක් එකනත් එකයි. සජීවී වුණත් එක අජීවී වුණත් එකයි. ඒ දේ දැක්කනම් පේනවා ඔක්කොම තියෙන චලන වෙන අංශු රාශියක්. ඒ අංශු රාශිය තුල තමයි ගානුකම, පරිමේකම, ඝන ද්‍රව, වායු ඔක්කොම හැදෙන්නේ. නැත්තම් හතරමහා භූත නැත්තම් thermal energy ඔක්කොම හැදෙන්නේ. ඉතින් අර ෆ්ලක්ස් එක දැකපු වෙලාවට ගලණය තේරෙන පටන් ගන්නවා. මේ ගලණයේ මුලක් මැදක් මොකක්වත් නැහැ. දිග්ගටම ගලනවා. ඉතින් ඒක නිසා හරි වෙහෙසයි. ඒ ගලණේ තියලා බලා සිටීම හරිම වෙහෙස කරයි. ඉතින් ඒ නිසා ඒකට දුකයි කියලා කියනවා. හැබැයි මේ ගලණය හෝ වෙහෙස කරගතිය මගේ නෙවෙයි. ඒක මේ චිත්ත නියාමයක්. ඒ ධර්ම නියාමයක් කියලා තේරුම් ගන්න ක්‍රම අනාත්මයි. මොකද මේකට කරදර වෙන්නේ. ඒකට යන පිළිවෙල පේවින්ද පාත් කියලා පොතක් කියලා තියෙනවා ඒ ස්වාමීන් වහන්සේ. මම ඒක සිංහලට දැම්ම යෝගාවචර උපදේශනය කියලා. ඒක ඩවුන්ලෝඩ් කරලා ගන්න පුළුවන් ඒ නිසනවල වෙබ්සයිට් එකට ගියාම පුංචි පොතක්. ඒකේ පෙන්නලා දෙනවා මේ සටහන් ආකාර ස්වභාව ලක්ෂණ, සන්තති ලක්ෂණ ඊට පස්සේ සාමාන්‍ය ලක්ෂණ වශයෙන් සන්තතිය කියන්නේ අනිත්‍ය නම් දුක අනාත්ම පේන හැටි. ඒ නිසා මේ යන ක්‍රමය හොඳයි. හැබැයි මේක ලක්ෂ කෝටි වාරයක් කෙරෙන්න ඕනේ. Tamante ඒක පිළිබඳව මේ පුහුණුව ලැබෙන්න, සාක්ෂාත් කරණය වෙන්න. ඉතින් ඒකේ බොහොම භෞතික විද්‍යාත්මක ගතියක් තියෙන මුල් ලක්ෂණ වල සටහන් ආකාර ස්වභාව ලක්ෂණ දක්වා යනකම් අයින්ස්ටයින් ෆිසික්ස් ඊට පස්සේ සම්තතියට යනකොට නෑ. එතෙන් නිකන් නිව්ටෝනියන් ෆිසික්ස්. එතනින් ගහම සම්තතියට ගමන් අයින්ස්ටයින් ෆිසික්ස් වලට යනවා. එතකොට අයින්ස්ටයින් ලොක්ක ළඟට යනකොට අයින්ස්ටයින් අයිසෙට් නිවුස් එකේ පුකට පයින් ගන්න. අරුට ගහගෙන තමයි මු එළියට එන්නේ. බහින්නේ නම් අරයා කියපු ක්‍රමයට තමයි. ඊට පස්සේ දැන් මෙයාගේ පතර පයින් ගන්න කවුරු එයිද කියන එකයි මේ බලන්නේ අපි. ඌටත් ගැහුවා ඊයේ පෙරදා මේ E mc2 කියන සමීකරණේ නැහැදුවේ එනර්ජි බරට සමාන ප්‍රදේශයක් එන ශක්තිය තියෙනවා. ඒක තමයි නියස්ටික් එනර්ජි බවටපත් වෙන්නේ. බර වැඩි කිරීම ආලෝකයේ ගමන් කිරීම වේගය වගේ දෙගුණයක් වර්ගය ශක්තිය තියෙනවා. ඉතින් ආගම අවසාන වේගය තමයි ආලෝක වේගය කියන්නේ. දැන් මාස 4කට විතර ඉස්සලා ස්වීඩන් ස්විස්ටර්ලන්ඩ් වල හොයාගත්තා ආලෝකයේ වේගයට වැඩියෙන් යන අංශුවක්. ඒකට අයින්ස්ටයින් ලෝකයේ උලම් බහින්න. ඉතින් කවුරු ඔයන් ගිහලා බුදුහාමුදුරට පයින් ගහයිද කියන එකයි බලන්නේ. ඒක අහන්න බෑ. බුදුහාමුදුරුව මොනවක්වත් කළේ නෑ 2600කට කලින් කිව්වා. උඹලා මේ මොනත බලලා මේ තියරි හදාගෙන Nobel Prize හදාගෙන patent record කරගෙන මේ පිස්සු කෙලියට ආසියාකරේ ඔක්කොම තියෙනවා. ඒකයි ප්‍රොෆෙසර් ගන්වල් ධර්මවර්ධන කිව්වේ ඒ අලුතෙන් හොයාගන්න විද්‍යාත්මක නිෂ්පාදන අයිසෙක් නිව්ටන් වාදේ විස්තර කරන්න බෑ. අයින්ස්ටයින් වාදේ විස්තර කරන්න බෑ. බුද්ධ ආගමෙන් තමයි විස්තර කරන්නේ. ඒ නිසා ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි කේ උගන්වනවලු මේ බෞද්ධ සූත්‍ර ඒකල කියනවලු මේ කලින් කියලා තියෙනවා. දැන් නම් පේන. ඉතින් ඒක මේ වගේ භාවනා කරන කෙනා ලැබ් එකට ගිහලා නෙමෙයි කරන්නේ. මේ සීලයේ සද්ධාව සීලයේ සත්‍ය සමාධි ප්‍රඥා කියන එකලස් වෙච්ච ගම කඩාගෙන යනවා. ඉතින් ඒක එක එක තමයි යන්නේ සටහන් ආකාර සම්තතිය ස්වභාව ලක්ෂණ සම්තතිය සාමාන්‍ය කියන ක්‍රමයට ඉතින් හරීම මේ තර්කානුකූල ක්‍රමයකට ඒ කියන්නේ ඒක නිසා ඕනම ආධුනිකයෙකුට පටන් ගන්න පුළුවන් පටන් ගන්න හිතා ගන්න පුළුවන් මම දැන් මෙතන තමයි ඉන්නේ කියලා ඒ සිතියම තමයි ඒක ඇඳලා තියෙන්නේ හැබැයි මේක විතරමයි ක්‍රමය කියලා හිතන්න යන්න එපා නමුත් මේ වගේ ප්‍රශ්නයක් ආවම උත්තරේ දෙන්න ඒක තමයි මතක් කරලා දෙන්න තියෙන්නේ. ත්‍රිවංශරණයි ගරු ස්වාමින් වහන්සේ මා මීට පෙර දිනක පරයන්ක භාවනාවේ යෙදී සිටියේදී පාදයේ ඇති වූ වේදනාවන් වේදනාවන් කෙරෙහි අවධානයෙන් මෙනෙහි කෙලිමි. එවිට එම ස්ථානයේ පිටදිය වී ගොස් ශරීරයේ ඇටසැකිල්ල පමණක් මාහාට දැනෙන්නට විය. පසුව මා පරයන්කෙන් නැගිට සක්මන් කරන විට එය ක්‍රම ක්‍රමයෙන් පහව ගියේය. දැනට මා පරියංක භාවනාවේ යෙදෙන විට හුස්ම දෙස අවධානයෙන් යෙදී සිටියේදී ආස්වාසයේ රළු ලෙසත් ප්‍රාස්වාසයේ සියුම් ලෙසත් හඳුනා ගන්නා අතර සමහර අවස්ථාවලදී මේ කැඩි කැඩි යන අයුරත් හඳුනා ගනී. නැවතත් හිත වෙනත් අරමුණු කරා ගියත් සුළු වේලාවකින් නැවත පරියංකේ සිටින බව හඳුනාගෙන නැවතත් හුස්ම කෙරේ අවධානය කරමි. යම් විටක පපු ප්‍රදේශ ඉදිරියට හා පසු පසට තල්ලු වෙන ස්වභාවයක්ද හඳුනා ගනිමි. මෙසේ විනාඩි 10 15ක් පමණ අතර සිත රැඳී සිටියත් යම් විටක නිදිමත ගතියකින් හිස කඩා වැටේ. වේද හඳුනා ගැනීමකින් පසුව නැවතත් භාවනාවේ යෙදීමට පුරුදු වීමි. දැනට වේදනාව දරා ගැනීමට නොහැකි වී සිටින අතර ඉරියව් මාරු කරමින් භාවනාවේ යෙදීමට පුරුදු වීමි. එහි වරදක් ඇතනම් කරුණාවෙන් පහදා දෙන මෙන්න වහන්සේගෙන් වැඳ නමස්කාර කර ඉල්ලා සිටිමි. දෙවෙනි කොටස පෙර දිනේ මා සක්මන් භාවනාවේ යෙදී සිටියේදී පියවරෙන් පියවර ස්පර්ශය මෙනෙහි කරමින් පියවර 20ක් 30ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ගමන් කිරීමට හැකි විය. එවිට වායෝ කය කොටස ඉදිරියට යන බවත්, পায় පොළවේ ගැටීමෙන් හැර වෙනත් කිසිවක් මෙහි නැති බවත් වැටහිණි. පසුව ඔබ වහන්සේගේ සවස ධර්ම දේශනාවේදී මාහට ඒ පිළිබඳව ඔබ වහන්සේගේ ශ්‍රී මුකයෙන්ම අසා දැනගන්නට ලැබුණා. ඒ තේරුම් ගැනීම නිවන් මාර්ගයේ මාහට තේරුම් ගිය විට දැනුණ ප්‍රීතියට පොඩක් පැහැදිලි නෑ දැනුණ ප්‍රීතියට දැස්තෙත් වී ගිය අතර ඉතින් මා දෑත් මුදුන් කොට নমස්කාර කළෙමි මේ මා දිගින් දිගටම පුරුදු කිරීමට අදිටන් කළෙමි වැඩි ඇතනම් පින්වා දෙනු මැනවි වහන්සේට නිදුක් නිරෝගී බව දීර්ඝායුෂ පතමි ධර්ම සරණයි කරලියුමේ මුල් කොටස කියනකොට කියන්න තියෙන්නේ මේ යම් කිසි දෙයක් කැමරාවට ලක් කරලා zoom in zoom out කරනකොට හොඳට බලං කරලා මේක ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකක් දාන්න ගියාට ගියොත් එහෙම පේනවා මේකේ තියෙන අංශු විතරයි කියලා. ඔත ඈතට ඈතට යන්න යන්න මේ ගෑණියෙක් මේ පිරිමියෙක් මේ සතෙක් මේ මැස්සෙක් කියලා වෙනවට වෙනකොට පේනවා. ආයසරයක් ලං කරලා බලනකොට පේන්නේ ඉලෙක්ට්‍රෝන අංශු ටිකක් විතරයි. ඈත් කරලා බලනකොට ඔය ලේබල් ටික ඔක්කොම එන්න පටන් ගන්න. ඉතින් භාවනාවේදී ওই වගේ එකක් මග අද්දුරට යනවා අපිට අංශු පේනකොට දරන්න බෑ. මොකද මේ මේ මගේ කය මගේ අලු ගොඩක්ද අංශු ගොඩක්ද කියලා දන්නේ නැහැ. ආපහු වෙනවා. එනකොට ආයෙත් මම ඇයි ඉන්නවා. ආයෙසර භාවනා කරනකොට ආයෙ නැති වෙනවා. ආයෙ එනවා. ඒක කරලා කරලා බැලුවට පස්සේ පේනවා මේකේ system approach and reductionist approach කියලා දෙකක් තියෙනවා. අංශුවක් වශයෙන් බලන්න පුළුවන්. ඒ අංශු එතකොට දන්නේ මේ ගෑනු කයේද පිරිමි කයේද ඒකෙතින් පරමාණුක අංශුවක් විතරයි. පණ නැති පණ නැති ඒක දන්නේ නැහැ. ඒක වැඩ කරන පද්ධතිය බලනකොට පේනවා මෙයා බොහොම තදට බාර ගන්න තියෙන මං ගෑනු කෙනෙක් කියලා. තව කෙනෙක් කරන දේ මං පිරිමි කෙනෙක් කියලා. මම තාත්තා කෙනෙක්. මම අම්මා කෙනෙක්. ඉතින් නම් වණන් දාගෙන ඉතින් කන්නතර පොතනවා. මේ දෙකම දැකපු කෙනාට පේනවා සම්මුතියක් දන්නවා પરමාර්ථයක් දන්නවා. ඒ දෙකවල අතර ගැටුමක් නැහැ. ඒගොල්ල කල්ප ගණන් ජීවත් වෙලා තියෙනවා. අපිට මේ දෙක අවබෝධ කිරීම වමන යන සුළුයි. වක්කාර දනවන සුළුයි. මොකද අපි එකක් අල්ලන්නේ ඒක විතරයි දන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේ ඔර්ලෝසු බට්ටෙක් වගේ උඩ පැද්දෙන්න අරින්න පැද්දෙනකොට පැද්දෙන්න තේනවා. ස්නායු වෛද්‍යාන්ති බැලුවොත් වම් මොලේ දකුණු මොලේ ලෝකෙ දිහා බලන හැටි. අපිට ඔක ප්‍රශ්නයක් වුණා ඔලු කට්ට ඇතුලේ ඒ දෙන්න සෝම සමගියෙන් ඉන්නවා. ඔලු කට්ට ඇතුලේ දකුණු මොලේ මම් මොලේද කවදාකවත් කතා කරන්නේත් නැතිලු. ඒ කියන කෝපස් කොලොසම් කියලා මේ අරහට යන මේ ස්නායු super conduct super conductive path එකක් තියෙනවා. ඒක හරහා විතරයි දෙන්න සම්බන්ධ වෙලා තියෙන්නේ. කවදාකවත් දෙන්න කතා කරන්නේ නැතිව. බැලලා ටික කාලයක් ගියේ දෙන්නෙක් වාගේ. පවුල කනවා දෙමාපියෝ දරුවෝ දන්නවා ඔක්කොම ඉන්නවා නමුත් නැද්දකින් නොපතන් නොදොමකින් තමයි. හැබැයි මේ මේ දෙන්නගේ මේ shift වෙනවා යහට මෙහාට. ඒ shift වෙනකොට තමයි අපිට ওই schizophrenia ලෙඩේ එන්නේ. බයිපෝලා කියන disease එක එන්නේ. මේක වෙලාවක් ස්තුති කරපු එක දේ ඒ දාට දුක් කියලා කියලා ගන්න. මේක වෙලාවට අගය කරපදේ අනිත් එකට ඉපයි කියන. ඉතින් අපි හිතන මේ ළඟ ඉන්න මිනිස්සුන් පිස්සු වැදිලා කිය. ඒ මිනිස්සු තමයි මට පිස්සු වැදලා නේ කියන්නේ. නෑ ඇතුලේ පිස්සෝ. ඇතුලේ පිස්සියෝ. මේක වෙන්නදලා දෙකක් වෙන්න පුළුවන් පරමාර්ථ ධර්ම වෙන්න පුළුවන් සම්මතය වෙන්න පුළුවන් මේ දෙකම දකිනකොට ඒ අංග සම්පූර්ණ දෙක දැකලා දෙකෙන් එකකටවත් මනාපමනාපකම් පහල කරන තු මේක හොඳයි මේක නරකයි කියන එක බලන්න හිටියොත් විතරක් මේ විඥාවෙන් ගැලවෙන්න පුළුවන්. එහෙම නැත්නම් පෙන්නන එක මතුවෙනකොට අනිත් එක මරාගෙන මතුවේ. මේක පෙන්නනකොට මේක මරාගෙන මතුවේ. පොල්පිට පදිනවා වගේ. දැන් මේ පැදිල්ලක් තියෙන මේ දෙකේම තුලනයක් තියෙනවා. දෙක දිහාම එනකන් ඔක දිගට කරගෙන යන්න කරගෙන යනකොට යනකොට අර මේ වෙනසක් කැමැති නැති නිත්‍ය සංඥාව තමයි අපි ඕලොමලකම කියලා කියන්නේ. වෙනසක් කැමැති අහිංසකම ආපුවම කවුරු මොනවා කිව්වා අපිට මොකෝ. මන් තුලම මේකට කැමැත්තකුත් තියෙනවා අකමැත්තකුත් තියෙනවා. ඕනම වස්තුවකට Taman තුලම කැමැත්තා කැමැත්තා දෙකම තියෙනවා. නැත්නම් ඕනම ශරීරයක ගෑණිකු මිනිහෙකු දෙන්නම ඉන්නවා. කවුරු කොච්චර ඔය හැඩ වැඩ දාන්න ගියත් දෙන්නම ජීවත් වෙන චෝ දෙන්නටම ඉන්න දීලා ඉන්න එක කියන්නේ. ඒකට විපස්සනා තියෙනවා. ඒ නිසා මේ අරස්පරස් වගේ පේන අන්ත දෙකටම සමහිත වෙනකන් කොච්චරකල් භාවනා කරන්න ඕනද කියන එක. හොඳටමයි නරක කියලා ලෝකේ කියන්නේ. නරකෙටමයි හොඳ කියලා කියන්නේ. සැපටමයි දුක කියලා කියන්නේ. දුකටමයි සැප කියලා කියන්නේ. ඉතින් ඔගන මත ප්‍රකාශ කරන්න ඉස්සලා අපි ඔයාගේ අනිත් පැත්ත හැරෙනකම් පොඩ්ඩක් ඉන්නකෝ. පොඩ්ඩකින් ඔයා අනිත් පැත්ත හැරෙන්න පස්සේ මේ දුකයි කියප එක මේ සැපයි මේ සැපයි කියප මේ හෙලි කෙරුවනම් කෑවා. කතා කරලා තිබ්බොත් අහුවෙනවා. කතා කරන සුවින් එකයි තියෙන්නේ. මත ප්‍රකාශ කරන්න පහු කරන්න නිරීක්ෂණේ වැඩි කරන්න. දැන් ඒ පාරේ ඉන්නේ මේක හරි පාර කියලා හිතාන සාදරෙන් ඉදිරියට යනකොට ඔක ලොකු වෙනසක් ඇති කරනවා. දේරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ ඊයේ උදේවරුවේ මා විසින් සඳහන් කළ පරිදි මෙය මාගේ දෙවන භාවනා වැඩමුළුව බවත් එහා මේ සම්බන්ධ වේ. ප්‍රශ්න निराකරණයෙන් පසු ඔබ වහන්සේ කී පරිදි මා දුක විඳ දරා ගැනීමටත් අදිෂ්ඨානයක් ඇතිව සතිය පිහිටුවීමටත් වාඩි වුනිමි. මා දැන් ඇත්තක පියාගත් විගසම මාව පාවෙන අයුරු මට දැනේ. එක් අවස්ථාවකදී මගේ ඇසිපිය ගහන මගේ ඇසිපිය ගහන්න පටන්ගත් අතර යටිදත් ඇඳ ගැහෙන්නට පටන් ගත්තා. ඒ සමග පපුවද ගැහෙන්න පටන් ගත්තා. මේවා සියල්ල මට නැවැත්විය නොහැකි විය. මට දැනුණා මට කුමක් හෝ සිදුවෙන්න යන බව. ගියවර වැඩමුළුවේදී යම්කිසි සිදුවීමක් නිසා මා භාවනාවටද බිය උනේමි. ඒ නිසා මම සිතාගත්තා මම කිසිම දෙයකට බිය නොවන බවත් අනිත්‍ය දුක්ඛය අනාත්මය යනුවෙන් මතක් කරගත්තා. මා ඉදිරියේ මීටර් 5-6ක් පමණ වම් පසින් කහ පාට දොරකින් තැඹිලි පාට හුළු කහ පාට විශාල ආලෝකයක් සුලිසුලඟක් මෙන් මා වෙත පැමිණ මා පසාරු කරගෙන ගියා. ඒකම ඒ එතනින් නැවතුණ අතර මා සිරුර සිසිල් වීමක් මගේ සිරුර සිසිල් වීමක් දැනුණ අතර මම මට විශාල සතුටක් දැනුනි. මට ඉන් පසුව ඇස්සරීමටවත් නැගිටීමටවත් නොසිතුනි. විනාඩි 20ක් පමණ ගොස් ඇස්සර බලන විට මා අවට අනෙක් අය නැගිට ගොස් තිබුණ අතර මගේ ඇඟ සීතල වී දැනුනි. පපුවේ ස්පන්දනය පැවතුනි. මා ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටින්නේ හේතුව පහදා දෙන ලෙසයි. ත්වන් සරණයි. ඔය එතකොට වපේ ස්පන්දනයන් අතරලා තිබ්බනම් ඔන්න ප්‍රශ්නයක්. නරකයට වගේ ස්පන්දනය හිටලා තියෙනවා. එහෙනම් අපිට සුදු ඇඳගෙන ඉන්න නිසා එහෙම අවමංගල්‍යයට සම්බන්ධ වෙන්න තිබ්බා. අත් දවසේ දානේ දීලා යන්න තිබ්බා මෙහෙම. ඒ නිසා ওই විදිහට මේ ලොකු බණ්ඩ මැද්දුම් බණ්ඩ වෙන එක තමයි වෙන්නේ. පස්ස ගහලා අම්මගේ සාරිය එල්ලි එල්ලි අයි මේ මට බයයි කිය කිය හිටපු ලොකු බණ්ඩා. ඒක දවසකින් කියනවා අයියන්ගේ බය නවන්න මම මැරෙන හැටි පෙන්වන්නේ නෙමෙයි කියලා ඉදිරියට කියලා බෙල්ල දෙනවා. දෙන්නම් මැරනවා. ලොකු බණ්ඩා දෙවලෙක් විදිහට මැරනවා මැද්දුම් බණ්ඩා වීරෙක් විදිහට මැරනවා. හැබැයි දෙකම එකයි ඔය බැලුවට මොකද අපි ඔය ලොකු බණ්ඩ මැද්දු බණ්ඩ ලොකුයි කියලා කිව්වට දෙකම එකයි. ඒ නිසා කැමති නම් මැද්දු බණ්ඩ වෙන්න පුළුවන්. කැමති නම් ලොකු බණ්ඩ වෙන්න. කිසිම කෙනෙක් ඕකට බලපාන්නේ නැහැ. තමන් මේ ලෑස්තිද යන ගමනේ හැටියට තමයි ඒ නිසා ඔක දිගට කරන්ඩ දවසක එහෙම නැගිටලා බලන්න පපුවේ ස්පන්දනය නැතරලා තියෙනවා. ගරු ස්වාමින් වහන්සේ අද දින පරයන්කේ භාවනා කරන විට ටික වේලාවක් වරහන් ඇතුළේ විනාඩි 10ක් යනතුරු විවිධ සිතුවිලි ආවා. නමුත් ඊට පසු මම ආස්වාස ප්‍රාස්වේම සිත තබාගෙන ටික වේලාවක් ඉතා හොඳින් ආනාපානයේ සිටියා. ඊට පසුව මම දම්පාට වලාකුළු අතර පාවෙන බවක් දැනුණා. මම නැවත මගේ සිත ආස්වාස ප්‍රාස්වාසයටම යොමු කරගත්තා. ටික වෙලා ගිය පසු මට කිසිවක් කියන්න මතක නැහැ. අවසන් වතාවක මම ආස්වාස ප්‍රාස්වාසයේ සිත යොමු කරගෙන සිටියා. මගේ සිත කොහේ සිටියාදයි මට සිතා ගැනීමට නොහැක. අනිත් යෝගාවචරයන් කාලේ නිම වී නැගිට යන ශබ්දය ඇසුන විට මම වේලාව නික්ම ගිය බව වේලාව නික්ම ගිය බව දැනුනේ. ගරු ස්වාමින් වහන්සේ වේලාව අවසන් වනතුරු ඒ මැද වේලාවේ මහා කොහේ සිටියාදයි මට තේරුම් ගත නොහැක. ගරු ස්වාමින් වහන්සේ මට මේ පැහැදිලි කර දෙනමින් ගෞරවපූර්වකව ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. ඔය සිටියා දැනුණා කියන තමයි දුක කියලා කියන්නේ. දැනෙනවා නම් දුකක් විතරයි දැනෙන්නේ. හිටියා නම් අපාය විතරයි. ඒක නිසා මේකට බුදුජානන්ත කියනවා අවේදිත සුඛයක් කියලා. ඉතින් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඒක කියනකොට හඳුනමක් නැගිටලා අහනවා. ස්වාමීන් අවේදිතේන සුඛයක් වෙන්නේ කොහොමද කියලා. විඳින්න බැරි දෙයක් නම් සුඛයක්. මොකද ඒක කියන විඳින හැමදේම දුකක් ඇති. විඳින හැම දෙයක්ම ඝර්ෂණයක්. විඳින හැම දෙයක්ම ගෙවීමක්, කරකර ගෑමක්, කැපීමක්. ඒක දැනෙනවා. ඒක මතක හිටිනවා. අපි ළඟ තියෙන මතකේ තේරම වෙච්ච අත්තරදි ටික විතරයි. අංග සම්පූර්ණ කිසි දෙයක් මතක හිටින්නේ නැහැ. එනිසා අංග සංගම් වෙලාවට ගියොත් ඒ මනුස්සයා කාලයෙන් සහ ද්වේෂයේ දේතෙන් අයින් වෙනවා. එයාට ඒ කාලේ සහ දේශේ වැඩ කරන්නේ නැතුව යනවා. ඕනම වෙලාවක යන්න පුළුවන්. නමුත් අපි ඒක පේන්නේ අබැග්ගයක් වගේ, සතිය නැතුණා වගේ, මමේ නැතුණා වගේ, සීවි කල්ුණා වගේ, නිින්ද ගියා වගේ මැරුණා. අත් මේක නැවත නැවත කරපු කෙනෙකුට දෙවරම තියෙනවා මේ අවදිත් ඕකම තමයි වෙන්නේ. මම දැන් දහස්වර මැරිලා තියෙනවානේ. දහස්වර මොනවද නැත්තෙන් ගිහිල්ලා තියෙනවානේ. යන හැටි දන්නවා. ගියාට පස්සේ දන්නේ නැහැ. එන හැටි දන්නවා. මම කවදා හරි ඇතුළේ ඉන්න කොටත් දැනෙන්න පටන් අර ගන්න වෙලාවක් එනවා. එතකොට තේරෙනවා මේ දිග හරහා සතිය රියකා පැවිතිලා තියෙනවා. නැති වේගන යනකොට සතිය තියෙනවා. දැන් දැන් මේ ලියන්නේ සතිය නෑ කියලා හිතලා. අවදි වෙච්ච ගමන් සතිය නැවත පිහිටනවා. ඒක හරියට පබළු වැලක් වගේ. බබළු ඇටේ අස්සෙන් නූල යනවා පේන්නේ. මොකද ඈප් කරපු ගමන් බබළු නූල තියෙනවා. ඊට පස්සේ ඊගා වැටේ හරහා යනවා. මේ මේම ගියාට පස්සේ තේනවා. මේ සතිය මරණයදීවත් කැඩෙන්නේ නැහැ. ඒකට කියනවා අමරණීය සතිය කියලා. ඉතින් සාමයේ දරුවෙක් මරනවා, ඉසගිනි ගත්තා, අම්මා මලා, සුනාමි ආවා, සුලිසුලං ආවා. බයිලා. ඕවට නලියන්න කියන සතිය කැඩෙන්නේ නැහැ. කඩන්න හැදුවට කඩන්න බෑ. කවුරු මොන જાතිකට කඩන්න බෑ. මෝඩයාට කැඩලා වගේ පේනවා. මෝඩිටත් පේනවා. මේ කවදාද කැඩෙන්නේ නැහැ කියන පැත්තෙන් බැලුවොත් කැඩෙන්නේ නැහැ. මේ කවදද මේ අයෝනිසමනස කායන්දල යෝනිසමනස කාට හැරෙන්නේ? කවදද මේ සතිය හැම ධර්මයකදීම පවතින දෙයක් කියලා සරුවචනසේ දේශනා කරලා තියෙනවා සත් ආධිපතෙය සම්බේ ධම්ම. හැම ධර්මයකටම අධිපතිව කරනවා සතිය. ඉතින් ඒ නිසා මේ සතිය සතියේ දුවනකොට කකුල් මාට්ටු දාන්න එපා. බොරුවල් වල කපන්න ඕගොල්ලෝ කැපුවට වැටෙන්නේ නැහැ. සතිය කවදාකවත් වැටෙන්නේ නැහැ. ඉතින් කවදද අපි විශ්වාසය ඇති කරගන්නේ? විශ්වාසය ඇති කරගන්න කරතැබෝට ඉන්වෙස්ට් කරන්න. ඉරියව් මාරු කරලා බලන්න, කැහැලා බලන්න, නලියලා බලන්න, නැගිටලා බලන්න. අර මොන උසම නැති වෙනකන් ඉඳලා බලන්න. මොන දේ නැති කරලා ඉඳලා බැලුවත් සති ධාරාවේ පැවැත්මක් තියෙනවා. ඒක අඛණ්ඩයි. අන්න ඒක තේරුම් ගත්තට පස්සේ තේරෙනවා අපි සති ධර්මයේ අරස කරන තාක්කල් අපි සතියෙන් අරසයි. අපි කොයි වෙලාවක හරි ගියොත් මගේ සතිය කැඩිලා තිබුණ නැහැ කියලා ඇත්තට මේක මෝඩකම විතරයි. ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. සත්‍ය ධර්මයේ අරස කරන කාලෙ අපි සත්‍ය අරසාවිනේ. ওই මොනම ප්‍රයිවට් හමුදාවක්වත් ඕනේ මොනම දියාගලක් ඕනෙත් නැහැ. මොනම පිස්තෝලයක් ඕනෙත් නැහැ. සත්‍යයෙන් අරසා වෙනවා. ඒ නිසා කවද්ද මේ සතිය කියන එක මේ වගේ අකරතැබ්බ හරහා යන්න පුළුවන් කියන සුතමේ ඥානෙ දැනෙන්නේ. බලලා කරන්න ඕන කියන චින්තාමේ ඥානෙ ලැබෙන්නේ. මම දැන් කෙරුවා කියන ප්‍රත්‍යක්ෂ ඥානෙ ලැබෙන්නේ. ඒකටයි අපි මේ වැඩමුළු කරන්නේ. ඒ නිසා ඕකම කැඩෙනවා කියන පැත්තේ නෙවෙයි තියෙනවා කියන පැත්තෙන් බලන්න පුරුදු වෙන්න. එතකොට අපි සුබ පරමාහ ජීවිතයක් ගත කරන හැම වෙලාවෙම සුබේට තමයි යන්නේ. එතකොට නිවන පැත්තට යනවා. එතකොට මේ තියෙන එකම බාධාවක්වත් බාධා නෙවෙයි. ඒ නිසා සතිය මුල් තැන තියන්න සතිය පරිමුඛං උපට්ඨවෙත්වා කියලා ඒ සතිය මුල තියලා ওই අත්දැකීම බලන්න සම්පූර්ණයෙන්ම වෙනස් සාධනීය අත්දැකීමක් ලැබෙනවා. තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්ස මූල කර්මස්ථානයේ ආනාපාන සති භාවනාව පටල් වී වාඩි වී කයට සිත යොමු කර සිටීමේ සෙමින් ගොරෝසු වූ ආනාපානයේ සියුම් වී අතිසියුම්ව තිබුණා කය දෙස ඔහේ බලාගෙන සිටීමේ වරහන් ඇතුලේ මේ මම ඊයේදී ඉදිරිපත් කළෙමි පසුව ශරීරය වැනෙන්නට විය ඒ දෙසම බලාගෙන සිටීමේ ටික වේලාවක් මෙම වැනෙන ගතිය තිබී නැති විය පසුව බෙල්ල පමණක් කඩා වැටින ඉන් පසුව එකවරම ගැසී ඇහැරී නැවත කයට සිත පැමිණිනේ ඉන් පෙර ඊතා ගැඹුරු නිින්දක් වැනි දෙයක සිටි සිටින්නට ඇත. කිසිත් මතකයක් නැත. නැවත කයට සිත පැමිණෙන විට සිත මොකුත් සිදුුනේ නැති වාගේ නිසොල් නිසොල්මණේ තිබුණා. වරහන් ඇතුලේ විනාඩි 20ක් පමණ. කිසිදු සංඥාවක් නැති අවස්ථාවේ සිට ඇත. මේ අද උදේ පරියන්ක දෙකේම සිදුවිය. ඊයට සාපේක්ෂව ඊයේ තිබුණේ ඔළුව ගැස්සී නැවත යථා තත්ත්වයට පත්වීමක් පමණය. ඔබ වහන්සේගෙන් අවවාදන සාසනා බලාපොරොත්තු වෙමි. ත්වන් සරණයි. මුලින් මුලින් මේකට එනකොට පොඩි ගැස්සීම්නේ බරපතල ගැස්සීම් වෙනවා. ආයිති ඒක උකුටම වෙනව නෙවෙයි. ගොඩක් වෙලාට ඒක වෙන්නේ දවසේ ව්‍යායාම අඩු වෙන අයට වෙනවා. ඇඟේ ස්ථූල කට්ටියට ඒක වෙනවා. හොඳට ව්‍යායාම කළ සම්බර වෙන කට්ටියට ගැස්සීම් එච්චර ඉන්නේ නැහැ. මොකද පහ වුණාට පස්සේ තේරෙන පටන් ගන්නවා ගැස්සුනේ නැති වුණාට ගැස්සෙන වෙලාවේ ගැස්සෙන් ඉස්සලා ගියා වගේ මොකද්දෝ නොදන්න ශේෂ්ඨයක් කරා යනවා කියන්නේ. ඒක සමානට විනාඩියක් දෙකක් සමානට 10ක් 15ක් කොහොමඩක්වත් ඒ නොදැන ඉන්න වෙලාවට කාලය සහ දේශය අඩංගු නැහැ, වළංගු නැහැ. නමුත් නැවුණාට පස්සේ තමයි තේරෙන පටන් ගන්නවා. පුළුවන් තරම් ඒක දික් වෙන්න ඇති. පුළුවන් තරම් වෙලාවක් අපි මේ ලෝකයෙන් සමුගනේ ඉන්නවා කියලා කියනවා අනින්ද්‍රිය ප්‍රතිබද්ධව ජීවත් වෙනවා කියලා. මේ කිසිම ඇහෙන් රූප බලන්නෙත් නැහැ. කනින් ශබ්ද අහන්නෙත් නැහැ. නහයෙන් ගඳ බලන්නෙත් නැහැ. දිවෙන් රස බලන්නෙත් නැහැ. කයක් තියෙන බව දන්නෙත් නැහැ. හිතෙන් හිතවිලි එන්නෙත් නැහැ. හැබැයි ඉන්නවා. සංඤ්ඤ සංඤී නෝපි විසඤ්ඤී න විසඤ්ඤ සංඤී ඒවං සමේතස විභූති රූපං විභෝති රූපං සංඥානි දානානි පపంచ සංඛා කියලා බුදුසජානසේ කියනවා ඒ වෙලාව අපි ඉන්නේ සාමාන්‍ය සංඥාවක් නෙවෙයි. න විසඤ්ඤ සංඤී විසඤ්ඤ වෙලත් නැහැ. අසඤ්ඤ තලයකට ගිහිල්ලත් නැහැ. සංඥාවකුත් නමුත් තියෙනවා. හැබැයි රූප මොකුත් නැහැ. පపంచක් මොකක්වත්ම නැහැ. කතාන්දර ගෙතිලි හීන මැවි මොකක්වත්ම නැහැ. අන්න එවැනි දෙයක් මේ සංඥා ලෝකේ තියෙනවා. ඒකට තමයි අපි අන්තිම බය. ඒකට තමයි අපි ওই බැංකුව ගිනන දාගෙන රක්ෂණ සංස්ථා දාගෙන දරුවෝ හදාගෙන ගෙවල් හදාගෙන අරසා කරගෙන ඉන්නේ අන්න එහෙම තැනකදී අසරණ වෙච්ච වෙලාව අනේ මට මේ මුන්දලා උදව් කරයි කියලා. උන් මකරේ උන්ටවත් උදව්වක් කරගන්න බැරි යක්කුටියක් අපි මේ වැඩ කරගෙන ඉන්නේ. බුද්ධ ජනසිකිනෝ ඒක හරහා සත්‍යයට යන්න පුළුවන්. ඒ සංඥාව අසඤ්ඤ විසඤ්ඤ නෝපි සංඤ්ඤ නැති වුණත් සතියට හරහා යන්න පුළුවන් ඒ දිවින කෙනාට මරණය කියන එක හරි ආසාවෙන් බලන් ඉන්නවා. ඒක වෙනකොටත් කොහොමද මේ සතිය ඒක හරහා යන්නේ කියලා. ඉතින් ඒක නිසා මේ සංඥාව පිළිබඳ මේ තියෙන දේ වෙන කිසිම ආගමක වෙන කිසිම ශාස්ත්‍රුන් වහන්සේ නමක් මොනම විදිහකින්වත් හිතලා නැහැ. ඒ වගේම බුද්ධ ආගමේ ඉන්න කර්මස්ථානාචාරවරු බරගාන සංඥාව පැටලිලා ඉන්නේ. ඒ නිසා නිවන නොවන දෙයකට නිවන කියනවා. නිවනට නිවන නෙවෙයි කියලා කියනවා. මේ සංඥාව පැටලිගෙන මිනිස්සු ඒක පිටිපස්සේ යනවා. කාටද ගලවන්න පුළුවන්? අන්ධ પરම්පරාවක්, අන්ධියෙක් අන්ධ પરම්පරාවක් මෙහෙවනවා. පිටිපස්සින් එක නඩ තේරෙන්නේ නැහැ, ඉස්සරහින් එක නඩ තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ සංඥාවේ තියෙන මේ විපල්ලාස ටික ඒක මේ විද්‍යාවෙන් අල්ලන්න බෑ බුද්ධ ධර්ම කියනවා. බුද්ධ ධර්ම වලින් අල්ලන්න බෑ ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ. ඉතින් සම ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් තැනකන ඉඳලා ওই සංඥාව ගෙවෙන තැනටම ගිහිල්ලා හොඳටම ගෙවෙන්න ආරින්න. ඒත් මට ඒක දැනගන්න පුළුවන් කියන විශ්වාසයක් බුදුහාමරෝ දීලා තියෙනවා. ඒකට ඒකට යන්න බැරි බය නිසා. බයට බුදුහාමර කියන කෙලස් කියලා. සියලු සියලු කෙලස් වල තියෙන තනිනම තමයි බය. දේශපාලනයක් කවදාකවත් ලෝකේ හදන්න බෑ බය නැතුව. දේශපාලන කියන්නේ බයක් ඇති කරලා පාන තන්ත්‍රයක් හදන එක. ආර්ථිකයේත් කරන්නේ බයක් ඇති කරන එක. සමාජ විද්‍යාඥයන්ත් කරන්නේ බයක් ඇති කරන එක. මොකද නැත්නම් ඒ කිසිම ආගම ඒ ඒ ධර්මතාවයකට ලෝකේ ඉන්න බෑ. බුදුදහමසේ දෙයකට එහෙම අවශ්‍යතාවයක් නැහැ. බුදුරජාණන්සේ දේශනා කරන්නේ බය ඇති කට්ටියට තමයි. මේ බුදුන්සේ කියන්නේ මේ බයට අර දෙයිය උදව් කරයි මේ මුදල් උදව් කරන්නේ නැහැ. ඔබ තේරුම් ගනින්. තේරුම් ගන්න නම් මේ සංඥා විපල්ලාස කියන ටික ඒක රූපේ නෙවෙයි වේදනාව නෙවෙයි සංඥා විපල්ලාසට ගියාට පස්සේ තේනවා උම්මත්තක ලෝකයක් තියෙන එක. යම් කිසි දෙයක් අපිට අරසාව පිණිස අපි ඇති කරගත්තා නම් ඒකෙන් විතරමයි බය. යමක් අපි ආසාව පිළිබඳ ඇති කරා නම් ඒකෙන් තමයි අපිට බය වෙන්නේ. අපිට අරසා බිලින්ද මොනවත් නැහැ. සියල්ල නැති වෙන තත්ත්වයට අපි ලෑස්තිලා හිටියයි කිව්වොත් කිසිම බයක් එන්නේ නැහැ. ඒක ධානිය ගෝපාල සූත්‍රයේ බුදුරජාන්සේ සඳහන් කළා තියෙනවා. මට කිසිම දෙයක් ගැන හැපෙන්නත් නැහැ. මං ගැන හැපෙන කට්ටියකුත් නැහැ. සමහරට බයකුත් නැහැ කියලා. ධානිය ගෝපාල කියනවා වහිනවා වැත්ත මගේ ඇඳේ ගෑණි බුද්ධි රත් වෙලා දිනවා මට බයක් නැහැ කියලා. බුදුහාම කියනවා මට ගෑණියකුත් නැහැ. නැස්සත් තිබුණට මන්නේ මොකක්වත්ම නැහැ මට බයක් නැහැ. ධානිය ගෝපාල කියනවා මට හරක් ඉන්නවා. ඒ නිසා හරකන් ඉන්න නිසා මට අරසාවක් තියෙනවා. ආත්මය බුදාගේ මට හරක් නැහැ. ඒ නිසා බයක් නැහැ. ඒ නිසා මේ බය ඇති වෙන දේවල් වල තමයි අපි මේ එකතු අනිත් එක හරි ලස්සනම වැඩේ. ඒ බය ඇති කරන හැම දෙයක්ම අපි විශ්ින් රැස් කරපු ලද්දේ. සංස්කාර විශ්ින් රැස් කරන ලද දේවලින් විතරයි බය ඇති වෙන්නේ. අපි රැස් කරපු නැති මම කියාගත්ත නැති කිසිම දෙකින් බයක් එන්නේ නැහැ. ඒ නිසා මෙතෙන්දි පෙන්වනවා මේ බය නොවන තැන එනවා. ඒ සංඥාව නැති වගේ තනක් ඒකට ඔක්කොටම වැඩි බයයි. ඒ කියන්නේ නිවනට බයයි කියලා. විමුක්තියට බය ගතියක් අපිට තියෙන්නේ. මේ ඒක නිසා ඉතින් බුදුන් කෙරේ සද්ධාව නැහැ කියලා තමයි ඒකට අපි චෝදනාවක් චෝදනා පත්‍රයක් දෙනවා. උඹට මේ බය එන්නේ මට බුදුහාමගෙන් දෙවිසාරයි. ඉතින් එතකොට ටිකක් හිත කීරි ගෑවෙනවා. මෙච්චරත් කරලා තමයි තාමත් කියනෝනේ බුදුන් ගැන සද්ධාව නැහැ කියලා අපි හිතුවේ ගෙදර කට්ටියට වැඩිය මට සද්ධාව තියෙනවායි කියලා. බලනකොට ගෙදර උන්න බැනුම් ආන්න වෙන්නේ මටයි බැනුම් බැනුම් ආන්න වෙලා තියෙන්නේ කියලා මම අමරව අබ්‍රංශ කතාවක් වෙන්නේ තියෙන්නේ. ඒක නිසා කම්මෝගෝ චිකාගෝ රාජා හෝ මා හෝ ගංගා හෝ frog jump into the old pond plop එච්චරයි භාවනා කියන්නේ එච්චර ඒ නිසා ඔහොම කර කර යනකොට ඒක වෙයි ගරු ස්වාමීන් වහන්සේ පළමුවෙන්ම ඔබ වහන්සේගේ ධර්ම දේශනා අපට අසන්නට හා මෙවැනි වැඩමුළුවකට සහභාගී වන්නට ලැබීම සංසාර පුරුද්දක් ලෙස මට වැටහි. මම අන්‍යාගාමික අයෙක් මේ. මොකා වුණත් මේ රිට්‍රීට් ඕගනයිස් කරපු කට්ටිය හොඳ නිසා වුණේ. ඒ එහෙම කියන කාරණා නිකන්. නේද? ඔබ වහන්සේගේ දේශනා වසර කීපයක් අසන්නට සහ එහි ක්‍රියාකාරීත්වයන් නිතර ක්‍රියාත්මක කරමින් පසු වන මගේ පළමු නිවාසික වැඩමුළුව මේ වෙමි. පරයන්කදී මගේ මගේ ආනාපාන සතිය මෙනෙහි කිරීමේදී ඉක්මනින්ම හුස්ම ඉහළ පහළ ගොස් ක්‍රමයෙන් හුස්ම නාස්පුඩු වල ඊතාසියුම්ම තැන්පත් වන ආකාරය පැහැදිලිව පෙනේ. එසේ සිටින විට මගේ සිත කයෙන් වෙනවන ආකාරය මට හොඳින් දැනේ. මනස ඈතින් ඈතට ගොස් කය දෙස බලා සිටින ආකාරය අත්දැක ඇත. එවැනි අවස්ථාවක ඈතට යන විට එක්වරක් මා සංවිධානයේ ස්තුති කරන්නේ නැතුව ලියපු නිසා වයස් මාරු වෙනවා සංවිධායකයන්. ලියනකොටම කිව්වනම් අනේ සංවිධානය කරපුවාට බොහොම ස්තුතියි කියලා টොප් එකට ගියා. සෙක්ෂන් ටික පොඩ්ඩක් එඩිට් කරලා එහෙම එහෙම කරලා එහෙමයි කියවන්නේ. ඔව් පියාට දෙන්න පියාට කියවන්න බෑ. මෙසේ සිදු විට මා දෑතින් මගේ ලය තද කරගත් අතර ඒ තද කරගත් විට සිත නැවත ශරීරයට ඇතුල් විය. මෙම වැඩමුළුවේදී ඊයේ බ්‍රහස්පතින්දා මාලා අධ්‍යක්ීම මම ලද පළමු අධ්‍යක්ීම විය. එනම් ක්‍රමෙන් ආනාපාන සතිය නොදැනී ගොස් මගේ මුඛ ප්‍රදේශයේ ඇතුළු මුහුණ ප්‍රදේශයේ මස් ගැලවී ගොස් මගේ මුහුණ ප්‍රදේශයේ ඇටකටු මට පෙනී මගේ මුඛයේ විවර වී ඇති බව දැනුනි. ඒ එසේ වී සිදු වී සිටින විට ශරීරයේ දකුණු අත සහ උරහිස ප්‍රදේශයේ නලියන ගතියත් මස් පිටු ගැලවී යන බවක් දැනුනි. ඉන්පසු මට මගේ මුඛයේ ප්‍රදේශයේ සහ දකුණු අත ප්‍රදේශයේ මස් පිටු ගැලවී යන බවක් පෙනුනි. සක්මන් භාවනාවේදී මගේ සිතට සිතුවිලි ගලා ආවත් මගේ සිත ඉක්මනින් මගේ ක්‍රියාට යොමු කරගෙන සක්මනේ සිත පිහිටුවා ගතිමි. 19 අද උදේ සක්මන් භාවනාවේදීද මට මගේ සිත කයෙන් වෙන්වන ආකාරය දැනුනි. ඉන්පසු උදෑසන 8ට පරයන්කේ වාඩි වී ආනාපාන සතිය වඩමින් සිටන විට පෙර දවසේ මෙන් මගේ මුඛය ඇරී මුහුණ ඇතුළු ඔළුව ප්‍රදේශයේ මස් ගැලවි යන බවත් සරව පිරි ඇති බවත් දැනුනේ. නැවතත් යම් කෙනෙක් ඉතා සැහැල්ලුවෙන් මෙන් මගේ ඔළුව මගේ දකුණු පැත්තට යොමු කරන ලදී. එසේ බලන විට මගේ දකුණු පැත්ත ප්‍රදේශයේ සහ එම සියලු ප්‍රදේශයේ මස් ගැලවී යන බවත් මුකේ සරව පිරී ඇති බවත් හුස්ම නැති වී යාන්තම් හුස්ම වැටෙන බවත් මගේ උදරයේ සිට බෙල්ල ප්‍රදේශයේ මට හිස් පටයක් ආකාරයෙන් පෙනී මා කයින් වෙන් වී සිටින බවත් දුටිමි යම් කෙනෙකු විසින් ඔළුවේ වම් පැත්තෙන් සිතින් තල්ලු කරමින් මේ සියල්ල සියල්ලට මාව යොමු කරන ලදී. මෙම සිදුවීම් වලදී මට වරින් වර වතුර තිබා ආවා. ඒ අතර වතුර බොන ගමන් මා ඕමා එකක සිට බාක් මෙන් වැටහිනි. වතුර බී නැවත කලින් මා තිබූ අත්දැකීමටම යෑමට හැම වරකම පිළිවන් විය. මෙම ක්‍රියාවලිය සිදුවන විට මට බුදුගුණ මෙනෙහි විය. එමෙන්ම සමහර අවස්ථාවලදී මට බුදුරජාණන් වහන්සේ පෙනුනේ ගරු ස්වාමින් වහන්සේ අන්‍යාගාමික කෙනෙක් වන මට මේ පිළිබඳව ඔබතුමා හරි කරුණාවෙන් පහදා දෙන්න මේ ඉල්ලා සිටිනවා. ත්වන් සරණයි. මම මේ ඒක report එක මම ළඟ තිබුණා ඒක මට මතක නෑ මම ගුරුමින කාලේ මට මතක විදිහට ඩෑන් බ්‍රවුන් කියලා කෙනෙක් රිසර්ච් එකක් කරලා එයා ඇමරිකාවේදී ඇමරිකාවට ආපු විදේශ රටවල් වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් කියලා දෙන මේක පරිශ්‍රණයක් කැමති කෙනෙක් ඉදිරියපත් වෙන්න කියලා කතෝලික මුස්ලිම් ශීක් Hindu බෞද්ධ ඔක්කොටම කියලා තියෙනවා අපි ඕගොල්ලන්ට මන්තරයක් දෙනවා ඒක මන්තරන්න බන්තුලා දිගට දිගට භාවනා කරනකොට වෙන්නේ කියන්නේ. ඉතින් මේගොල්ලොන්ට දීලා තියෙන හැටන ආනපාන වගේ එකක් දීලා තියෙනවා. ඔක්කොමලා බ්‍රයිට්. මුත්තටම මේ ඒ ඒ රටවල් නියෝජනය කරන. ඒ ඔක්කොම ගියාලු දුමාකාර ආලෝකමත් තැනකට ගිහිල්ලි වෙරෙලා හිතා ගන්න බැරි බ්ලෙසින් එකක් අපි මේ රිසර්ච් එකට තෝරාගත්තට ස්තුති කරාලු. අපි හිතුවේ නෑ මේ තරම් මෙහෙම එකක් වෙයි කියලා අපි ආවේ ඇමරිකාවේ ඩිග්‍රී ගෙනියන්න දැන් වෙලා තියෙන්නේ මේකයි කියලා ස්තුති කරා. ඊට ප්‍රතිකවලු ඒක ඒගොල්ලන් ඉන්ටර්ප්‍රිට් කරන්න කියලා. යැති වෙන විවේකයේ සහැල්ලු ගතිය. ඉතින් මුස්ලිම් එක්කනා කිව්වලු මේක එකක් තමයි අපේ බයිබලේ ලියන්නේ ඉස්සෙල්ලා නබිනායකතුමාට වෙලා තියෙන්නේ ගල්ලිනක් ඇතුළේ භාවනා කරන මගේ ආලෝකයක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඇවිල්ලා පාතිමාට කියනකොට පාතිමා කියලා තියෙන මේක දියනසික පණිවිඩය කියලා එයා ලියලා දීලා තියෙනවා. මේක ඇවිල්ලා තියෙන්නේ රෙද්දක් ගිනි ගන්න ස්වරූපේ. ඒ විදිහ තමයි අරාබි අකුරු තියෙන එකෙන් ගිනිගත ස්වරූපේ. ඒකට මුස්ලිම් එක්කනට එහෙම තියෙනවා. ඒකට ශී කතෝලික එක්කනකවල මේක තමයි ਸਰවලධාරී දිව්‍යනාංශගේ ਸਰවව්‍යාපී බලය. මේක හැම තැනම තියෙනවා, හැම තැනම තියෙනවා, හැම දෙයක්ම මුල මේක තමයි. හැබැයි මේක මේ ජීවිතේ ගන්න බෑ කියලා අපිට කියලා තියෙන්නේ. දැන් බලනකොට පුළුවන්. මේ තමයි ਸਰවලධාරී බලය කියන්නේ. ඊට පස්සේ ඉන්දියානු ක්‍රීඩකවල මේකට බ්‍රහ්ම පදාර්ථය කියන්නේ පුදුමාකාර ආලෝකයක් හැමදේම මේකෙන් තමයි එන්නේ. ඒ නිසා අපි මරණයට පස්සේවත් යන්න බැරි තැනක් මේ. අපේ પરම්පරාව කවුරුත් ගිහින් හැබැයි මේකට යන්න පුළුවන්. ගියාට පස්සේ සම්පූර්ණ පරණ දහස් වෙනවා කියලා. ඉතින් හැම කෙනාම ලිව්වලු මේක අපේ ආගමේ බannකොට යන්න තියෙන අවසාන කෙලවරක් කියලා බෞද්ධ කණිගලවලු මේකට කියන්නේ විදර්ශනා උපක්ලේශ කියලා. මෙතනින් පස්සේ තමයි භාවනාව පටන් ගන්න පරිසං වෙන්නේ. ඕක ආවට පස්සේ කොට අර්ථකථන දෙන්න යන්න එපා. දීපු ගමන් තමයි හැදිච්ච ක්‍රමයට තමයි අර්ථකථන දෙන්නේ. බෞද්ධ යන බෞද්ධ අර්ථකථන. කතෝලික යන කතෝලික අර්ථකථන. Hindu යන Hindu අර්ථකථන. ඉතින් මේ කියනකොට මට හිතෙනවා යකෝ දැන් මේ අබෞද්ධ කෙනෙකුට මෙතෙන් යන්න පුළුවන් මේ රිසර්ච් එක හැටියට. දැන් අපි කියලා තියෙන්නේ අබෞද්ධ කෙනෙක්ට යන්න බෑ. සීලයේ තියෙන්න ඕනේ, සමාධියේ තියෙන්න ඕනේ, හැම කෙනෙක් මට්ටමකට කියලා. ඉතින් මේ ඩෑන් බ්‍රවුන් විස්තර කළා කියනවා මේ ආගම් ගලපන්න නෙවෙයි ලියන්නේ. අපිට මොන අත්දැකීම ලැබුණත් අපි හැදියාවේ අපේ පසුබිම අනුව තමයි මේ අර්ථකථනය දෙන්නේ. ඒ අර්ථකථනයෙන් මගේ මෝඩකම පේනවා. මගේ මම කියන්නේ කවුද කියලා පේනවා. නිසා අර්ථකථන දෙන්න යන්න එපා. අත්දැකීම කියන්නේ. අත්දැකීම කාටත් ලබන්න පුළුවන්. මේ අත්දැකීම මනසේ තියෙන චපල බව පෙන්නනවා, ෂට බව පෙන්නනවා, මායාවි බව පෙන්නන නිසා මේක උපක්ලේශයක් වෙන්න දෙන්න එපා. ඔය තියෙද්දිත් මූල කර්මස්ථානේ පවත්තන්න. පවත්තනකොට තියෙනවා මෙතනින් එහාට තමයි විපස්සනාව කියන එක පටන් ගන්නෙ. ඉතින් ඒක නිසා අපි මේ දෙන කතාවල් තියෙනවනේ ඔයාට එක එක අර්ථකථන දෙනවනේ. එහෙම නැත්නම් හීන පලාපල කියන්නේ ඒකෙත් අපේ තක తీරුකම වේවා. ඒක නොකිය ඉන්නත් බෑ. නැති මොනවාක්වත් කියන්නේ නැතුව ආපු පහර කඩා ගන්න. ඕවා වෙන්නයි කියලා, ඕවා දැනුනයි කියලා. දැන් මූණේ අතපය ගැලවිලා යනවා, මස් ගැලවිලා යනවා. ඔය මොනම දෙයක්වත් නැහැ. ඔක්කොම උපක්ලේශ වෙනවා. ඒ දිදී තමන් අර පටන් ගත්ත සරල භාවනාව මූල කර්මස්ථානේ ආධුනික මනස ඇති කරගෙන යන්න පුළුවන්. හරියට වතුර එකක් බීලා නැගිටතර පස්සේ භාවනාව යනවා. නමුත් මේ මගදී පේන නානාරුදු වේසමවා මගෞරන්නේ ඒ නිසා මේ නානාරුදු වේස කතන්දර කරන්න යන්න එපා. කතන්දර ගොතන්න යන්න එපා. ෆැබ්‍රිකේට් කරන්න එපා. එතනින් වෙන්නේ අපි ට්‍රක් එක මාරු වෙනවා. මාරු වුණාට පස්සේ ඉතින් වෙන කවුරුත් අපිට අපිව ගලා ගන්න බෑ. ඒක නිසා හැම ශාස්ත්‍රුන් වහන්සේම කියන්න උත්සාහ කරලා තියෙනවා. දුවට සැලකිලිම් බලනකොට එක්කෙකුටවත් අහුවෙලා නැහැ. අහුවෙන්නේ උගේ පසුබිමේ හැටියට උත්තර දෙනවා. ඉස්සන්තරේ පසුබිමලා තියෙන්නේ වඩොයි, මාළුකාරයොයි, ඒ වගේ මේ ඒ කට්ටියගේ ප්‍රොෆෙෂන් එක හැටියට උත්තර දෙන්න. කාටවත් සමස්තය අහුවෙලා නැහැ. ඉතින් ඒක නිසා අපිත් භාවනා කරනකොට ලැබෙන දේවල් අල්ලා ගැනීමෙන් සහ ඒවට කතන්දර ගෙතීමෙන් සහ ඒවත් එක්ක හටලවිල්ලෙන් තමයි ගමන බාධා වෙන්නේ. අපිට පුළුවන් නම් ඒව දැක්කේ නෑ වාගේ, අහුනේ නෑ වාගේ, දැනුනේ නෑ වාගේ. මුලේ තීන්දුව කරන්න කල්පනාවක් නෑ වාගේ ගියොත් බොහොම කෙටි භාවනාවක්. වෙන්නෝවි යන්න බෑ. යන්නේම නැවුරුලා වගේ පාරේ ගඳ ගන්නවා වගේ අපිට චරිතයක් තියෙනවානේ චරිතය අනුව මේක අර්ථකථනය වෙනවා. හැබැයි මෙහෙම කතා කරනකොට සමස්තේ එක්කිනෙකුට ගහනව නෙවෙයි නෙමේ. අපිට තේරෙනවා මෙතෙන්දී පටලවා ගන්න එපා. වල්වට අරන් ගොතන්න එපා. ප්‍රපංච කරන්න එපා. ඔය දැනගෙන මේ පටලවන්න හදන්න කියලා දැනගෙන අසරණ අහිංසකව යන්න මූල කර්මස්ථානත් එක්ක යන්න අන්න එතකොට දිනෝ උපක්ලේශ කියන්නේ මොනවද කියලා. අනිත් මේ මේ රචනයේ මම ආනාග අන්‍යාගමික කිව්වට පස්සේ ඔක්කොම පුදුම ඇටෙන්ෂන් එකක් දෙනවා. මයිලඟ හිටිය ওই කැපකාරයෙක් ඒක අන්‍යාගමිකයි. කතෝලික උ ගිය ගමන් කියන්නේ මම කතෝලික. උ කියනවා එතකොට මුළු සභාවම මගේ දිහා බලනවා. අයි මේ ධම්මජීවාම්දොත් එක්ක ඉන්නේ කතෝලික කියලා මං ගිය ගමන් කියන්නේ මේක මේක කතෝලිකයි. මේ ඔක්කොටම වැඩිය බුද්ධ ධර්ම දන්නවා. ඒකට කියනකොට කියන අඳුල්ලා දෙන්නේ මම කතෝලික. මොකද ඔක්කොමලා ඇස් දෙක දොඹගෙඩි වගේ කරගෙන බලන ඉනවා. ඉතින් ඒ නිසා බෞද්ධයෝ ගිහිල්ලා කියන්නේ මුස්ලිම් ආගමකට ගිහිල්ලා මම බෞද්ධ මම එනවා මුස්ලිම් ආගමකට අන්න එදාට බලන්න මොකද වෙන්නේ කියලා ඒ මිනිස්සු දෙන්න තියෙන සියලු සැප දෙන්න. ඒ නිසා මාත් බලන්න උන්ට නම ඇති කරගෙන පස්සේ කතෝලික ආගමට යනවා. එහෙනම් මුස්ලිම් ආගමට. ඊයේ ප්‍රශ්න නැහැ. බුද්ධ ආගමේ මම එනවා කතෝලික ආගමට. ඉවරයි. යේසුස් වහන්සේ බුදුරජාණන් වහන්සේ හිටියනම් බුදුම විදියට සහෝදර වෙයි. යාළු වෙයි. මොකද ඒකට ඒ ප්‍රශ්නයක් නැහැ. අපි තමයි මේ බෙදාගෙන නටන්න හදන්නේ. ඒ ශාස්ත්‍රඥයන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. බුදු උන්වහන්සේලා යම් මට්ටමක් දැකලා තියෙනවා මේකේ මේ මිනිස්සුયો. Tamange හැදියාවේ හැටියට ලැබෙන හැම අත්දැකීමක්ම හැම පෙනීමක් දැකීමක්ම අර්ථකථනය දීලා දැකපු දෙපැත්තක කතාව ගෙතෙන්නේ මේ Taman දෙන අර්ථකථනය හැටියට. ඉතින් ඒක නිසා ඒව ගැලවෙනවා. සාමාන්‍යයෙන් උද්‍යප්ප ඥාණයෙන් එහා පැත්තට ඒ ඔක්කොම බිඳුවට බහිනවා. ඒ කතන්දර ගොතන කට්ටිය සම්මතන ඥාණයට වැටෙනවා. ඉදිරියට යන්න නම් බලෝද්‍යප්පයට යන්න මේකක්වත් දැක්කට ගණන් ගන්න නැතුව නිහතමානීව අහිංසකව මූල කර්මස්ථානේ පවත්තන්න. ඔය කවුරු තරංග යවුවත් බයිලා කිව්වත් කෙලින් ඒක ලේසි නෑ. ඒකයි කියන්නේ ගඟ දිගේ ඉහළට පිහිටනවා. ඒ නිසා ඒක ඒ ලියුපෙකනට තනිටටත් ඒක ආදර්ශයක් කරගෙන මේවා දෙන්නේ හොඳට තමයි. මේ කතන්දර කිතුත් නරකට යන. දැකලා කතන්දර ගොතන්න නැතුව අර්ථකතන දෙන්නේ නැතුව ඉදිරියට යන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. ගරු ස්වාමීන් වහන්සේ මම හුස්ම රැල්ලට සතිය පිහිටවන විට ඒ තුනි වී ගොස් නැත්තටම නැති වී ගියාසේ දැනී හිත පමණක් ඉතිරි වී එම හිතේ සිතුවිලිද සම්පූර්ණයෙන්ම සංසිඳී ජීවත්ව ඉන්නා බවට ඇති ලකුණු ගෙවි යන අවස්ථාවකට පත්වෙමි. පහසුවෙන් නින්දට වැටෙන මෙතන එළඹ සිට සිහියෙන් බලා සිටින විට කිසිවක්ම නැති තත්වයක් අත්විඳී අත්විඳී කරන්නේ කුව කරන දෙයක් නොමැත ඉඳ හිට ගලා යන සියුම් උණුසුම් සිසිල් වායු රැලි වලින් නින්දේ නොසිටින බවට ලකුණු දැනේ ජීවිතයේ පළමු වතාවට අනිමිත්ත යන වචනේ ඊයේ ධර්ම සාකච්ඡාවේදී අසන්නට ලැබුණේ හුස්ම තුනේ වී සිතුවිලි නැති වී ගියාසේ දැනී ඉන්නා බවට ඇති ලකුණුද තුනේ වී එළඹෙන මේ අවස්ථාව අනිමිත්තේද හුස්ම තුනිවි යන බව නොදැන වසර ගණනාවක්ම තුනිවි යන හුස්මට අනදර කරමින් භාවනා කළ මාහට කරුණාවෙන් මේ අනිමිත් අවස්ථාව පැහැදිලි කර දෙන්න තිරුවන් සරණයි. ඒකට වචන තුනක් තියෙනවා අනිමිත් අපණිත ශුන්්‍යත කියලා. මොකුත්ම නැහැ. ශුන්‍යයි. අපණිත කියලා කියන්නේ සැලසුමක් හදන්න බෑ. ඉදිරි සැලසුම් හදන්න බෑ. මොකද ඔක්කොම ගිහිල්ලා. පණිත කියලා කියන්නේ ඉදිරි සැලසුම. අනිමිත් කියලා කියන්නේ එක දේ දෙතරයක් පේන්නේ නැහැ. මොකුත් නැහැ. නිමිත්තක් නැහැ. ඉතින් මේ තණ්හා මාන දිට්ඨි කියන චරිත තුනේ හැටියට එක්කෙනෙක් එකට අනිමිත්ත කියනවා, එක්කෙනෙක් අපණිත කියනවා, එක්කෙනෙක් ශුන්්‍යත කියනවා. ඉතින් ඒකට බය තමයි සංසාර කියලා කියන්නේ. මේක දකින්නකොට බයයි. නමුත් මේක භාවනා ජීවනසමංශ කාට දාලා මේකට මම මගට ගිහිල්ලා තියෙනවා. මේක කෙලවටම යන්න ඕන කියලා ඒකට සාදර වෙලා ගියොත් සියල්ල ඇති තැන ඒක වගේම සියල්ල නැති තැන වෙනවා. එතනදී සියල්ල ඇති හා සමානයි සියල්ල නැති තැන කියන්නේ. ඒ නිසා බුද්ධ ආගම තියෙන හැම වචනයක්ම බුද්ධ ආගමේම ඊට විරුද්ධ වචන කියලා තියෙනවා. සියල්ල ඇත කියන්නේ සියල්ල නැත කියන එක තමයි. ඉතින් මේක තේරුම් ගන්න බැරුව අපි ෆිලොසොෆි ලියන්න හදනවා, ෆිල්ස් PhD කරන්න හදනවා බුදුහාම කියලා තියෙන මේකයි කියලා. ambiguity of buddhism කියලා එකක් තියෙනවා. ඇත්ත කියලා තියෙන හැම දෙයක්ම උදැන්සේ වෙන දැනක නැත කියලා. ආත්මය ඇත්තේ කියලා තියෙනවා, මෙතන නැත්තේ කියලා තියෙනවා. ඔන්න ඔය දෙකට අහුවෙන්නේ නැතුව යන්න තමයි බුදුරජාණන්සේ අතරමැදින් පාර දාලා තියෙන එක බෞද්ධයට අහුවෙන්නේ නැහැ. මොකද බෞද්ධයා ඇත කියලා ගත්ත එක්කන නැත කියන කීක කියවන්නත් බයයි. නැත කියලා ගත්ත එක්කන ඇත කියන එක කියවන්නත් බයයි. ඉතින් අර කියූප එකම කෝට් කර කර ඒක දිගේම රට් එකේ දුවනවා මිසක් ආ. බුදුරජාණන්සේ දේශනා කරපු හැම දෙයක්ම බුදුරජාණන්සේ ප්‍රතික්ෂේප කළා කියලා. ආන්නේ විතර බලන්න බුද්ධ ධර්ම බලන්න පුළුවන් නම් බුද්ධ ධර්මයේ කියන එක තේරෙන පටන් ගන්නවා. ඉතින් ඒ නිසා සියල්ල ඇත කියන මේ මේ පිරිච්ච ගතිය තියෙනකොට තියෙන සියල්ල නැති වෙන එකෙන් තමයි. ඒ නිසා අපෙන් සියල්ල ඈත් වෙනකොට සියල්ලටම වරප්‍රසාද ලබනවා කියන්නේ. ඉතින් ඒකට අපි බය නිසා අපි ටිකක් දීලා බලමු. අපි නිකන් සීමිත මෙහෙයුමක් කරන්නේ. පූර්ණ ජයග්‍රහණයක් කරන්න යන්නේ නැහැ. යෝනිසමනසිකාරය තියෙනකොට අර සීමිත මෙහෙයුමෙන් ලැබෙන ජය ප්‍රත්‍යක්ෂණය කළා අය අච්චට මෙච්චන මෙච්චට කොච්චරද කියලා එයා යනවා. අනිත් කට්ටිය තාම තෙපර බානවා. ඔය කිව්වට ඉතින් අන්තිමම වෙන එකක් නැති වෙයි කියලා. ඉතින් සද්ධාම අධිකම තමයි එතන තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ සියල්ල නැත්තනට යනවා නම් එතන සියල්ලම ලැබෙනවා. සියල්ල අතහරින තැන සියල්ල ලැබෙනවා. ඒ දෙක අතර අපේ සද්ධාවේ ප්‍රශ්නයක් තමයි මෙතන තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ සක්මනේදී තනකොළවල පාට හා හැඩය අරමුණු කරන විට දැනීම නොදැනේ. දැනීම අරමුණු වෙන විට හැඩය හා වර්ණය අරමුණු කළ නොහැක. ඇස්වසා තනකොළය යන වචනය මෙනෙහි කළද හිතේ පාටක් හැඩයක් සුවඳක් රළු නැති බවක් අරමුණු වේ. ඇස්වසා ඇවිදින විට කකුලට ගැටෙන දේ සමග ඇතිවන වේදනාව නිසා මේ තනකොළ ගල්බැලි වශයෙන් අතීතයේ අරමුණු කරගත් රූප සිතේ මැවේ. සක්මනේදී කනට ඇහෙන හඬවල් හඳුනා ගන්නා විටත් ඒ චිත්‍ර රූපයකට ගැට ගැසී අවසන්ිය. මගේ පාලනයකින් තොරව මේ සියලු දේ ඉතා වේගයෙන් සිදුවේ. මේ වචන හරහාද මැවෙන්නේ අතීත චිත්‍ර රූප ගොඩකි. මේ අරමුණු සියල්ල අතහැර මේ මොහොතේ සිත පිහිටි විට මමත් ලිවීමට ප්‍රශ්නක් තිබිය නොහැක. මම තනකොළ ගොඩේ සක්මන් කරමින් සතිය වඩනවා මේ විය හැකි දෙයක්ද? සැබවින්ම මේ මොහොතේ කුමක් පවතිද? මේ චිත්‍රපටය බලා ඉන්නවා හැර වෙන කරන්නට දෙයක් නැති බව හැඟේ. මේ වැරදි අදහසක්ද? ඉදිරියට මානසිකාර කළ යුතු ආකාරය පාදා දෙන සීක්වා. මේ සංඥාව දිගේ යනකොට වෙන්නේ ඕක. වේදනාව දිගේ ගියා වෙන සම්පූර්ණ අර්ථකථනයක් තියෙනවා. රූප දිගේ ගියාම තව අර්ථකථනයක් තියෙනවා. සංස්කාර දිගේ ගියාම තව අර්ථකථනයක් තියෙනවා. විඥාන දිගේ ගියාම තව අර්ථකථනයක් තියෙනවා. මේ සංඥා අපිට මතුවෙන දේ රූපයක්ද සද්දයක්ද ගන්ධයක්ද රසයක්ද පහසක්ද කියලා විනිශ්චය කරන්නේ සංඥාව තමයි. ඒ නිසා එන දෙන එකයි. එක්කෙනෙකුට රූපයක් වගේ පේනවා, එකට සද්දයක් වගේ පේනවා, එකට ගඳක් වගේ පේනවා, රසක් වගේ දෙනවා, පහතක් වගේ වෙනවා. ඒ කෙනාගේ රුචි අරුචිකම් ගන්නවා. ඒ කෙනාගේ පෞරුෂත්වන. ඒ කෙනා හිතන්නේ එහෙම නෙවෙයි. මට ඉන්නේ ඉස්සෙල්ලා මේක සද්දයක්මයි, රූපයක්මයි, ඔය කැලැප්ස් වෙච්ච එකක් කියලා නෑ. අපි විඥානේ ගියාට පස්සේ තමයි සංඥාව විසින් හඳුනාගත්තට පස්සේ තමයි අපි ඒකට හැඩයක් නමක් දෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ කියන එක ප්‍රශ්නයක් නෑ. ඒක තමයි සංසාරේ කියන්නේ. නමක් නොදී ඉන්න පුළුවන්. නාමකරණයෙන් තොරව ඉන්න පුළුවන්. අන්න එදාට කෙලස් නැහැ. කෙලස් පටන් ගන්නේ නාමකරණය. ඒක නිසා කියනවා ලෝකේ නමකින් කෙලසිච්ච නැති මොකක්වත් නැහැ කියලා. මනුස්සය ඒ තරම්ම දේවල් වලට නම් දෙනවා, Tamanට නම් දා ගන්නවා. නැත්තම් නමක් වෙනුවෙන් PhD එකක් වෙනුවෙන් අවුරුදු 3ක් මහන්සි වෙනවා. PhD අකුරු තුන. permanent head damage ආයෙ ගොඩ ගන්න බෑ ඊට පස්සේ. ඉතින් ඌ යයි PhD. මේ කඩකුරුදේ සාංශ කියන ඒ සාංශක නම පොත බලලා කියනවලු නිකම්ම නිකම් භික්ෂු කියනවා. කවුරුත් කියවන්නේ නැතිද? මොකද භික්ෂු ඥානানন্দ. අර ඉස්රායෙල් පස්සේ නන්නේ නේ. ඔහුගේ නමේ ඇති පළල දිග පළල දැක්කම තම්බිට වගේ සලකයි දුටුව මක්කම කියලා ලියලා තියෙනවා. අපි ඒකට මහන්සි වෙන මහන්සි දිහා බලනකොට මේ අකුරු දෙකක් ගන්න මේ රටේ ඕනෙම අකුරු දෙකක් සල්ලි වලට ගන්න පුළුවන්. ඒ වගේ තුප්පහි රටක් මේක. සමාවෙන්න එහෙම කිව්වට ඒ රටේ ඉඳගෙන. ඕනෙම දෙයක් ගන්න පුළුවන්. බ්ලැක් බෙල්ද ග්‍රීන් බෙල්ද ඕන දෙයක් සල්ලි වලට ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ලෝකෙක මේ ලෝකේ රවට්ටන විදිහට අපිත් ඇවිල්ලා මේ නැටුම් වෙනුවට නාමකරණකින් තොර වෙලා වර්තමාන මොහොතට යන්නේ કોઈ ප්‍රශ්න නැහැ. හැබැයි මේ සංඥාවේ ගැලවුමක් රූප වේදනා සංඥා අනිප්පති වල තියෙන නිසා මේ දෘෂ්ටි කෝණයෙන් ඉඳගෙන රූප වේදනා අනික් අනික් නාටකම් වලට නටන්න අරින්න. ඒකට ඔක පිරිච්ච ගතිය gediyak වගේ එන්න පටන් ගන්නවා. ගරු ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාව සක්මන් භාවනාවත් කරගෙන යන අතර ඇතැම් අවස්ථාවක හොඳින් ඒකාග්‍ර වන බවත් ඇතැම් අවස්ථාවක පෑ තුල හිසේ නොවන බවත් දැනේ. ඉදිරියට මේ කරගෙන යාමේදී භාවනාව වරහන් ඇතුළු සතිය හොඳින් වැඩෙනු ඇතැයි සිතමි. ප්‍රශ්න කිහිපයක් ඇසීමට අවසර. පළවෙනි එක සතිය කොතෙක් දක්වා වැඩි යුතුද? දෙවෙනි එක ඒ නියම් වේලාවක විපස්සනාවට හැරිය යුතුද? එසේනම් ඒ කරන අයුරු කෙටියෙන් පහදා දෙන මේ ඉල්ලමි. තුන්වෙනි එක ඊයේ ධර්මදේශනාවේදී සිතාමතා කරන සෑම දෙයකින්ම සංස්කාර වරහන් ඇතුළු කර්ම රැස්වන බව දේශනා වුණා. එය වළක්වා ගැනීමට යම් ක්‍රම වේද කරුණාවෙන් පහදා දෙන්න. උපහාසයට දෙවසරණයි. ඉතින් ප්‍රශ්න අහන්න නැතුව හිටපුවාම ඉවරයි ඔක්කොම. ඒ ඔය සංස්කාර කියන්නේ ඕක තමයි. තේරුණාද? ඒක ප්‍රකාශ කරන ප්‍රශ්න තුනක් තියෙනවා. ඒක මනසේ ගැහුවා ඌට ඌගේ මොනවාරි ප්‍රශ්නයක් ආවොත් ඌ ප්‍රශ්න තුනක් අහනලු ආපු එකයි. ඉතින් ඒ නිසා මනසේ ගිලලු මේ ඔයා ළඟෙම වැරදි ලකුණක් තියනවාද ප්‍රශ්නයක් ආවොත් ප්‍රශ්න තුනක් අහනද? කවුද? තමසට කවුද කිව්වේ? මමද? කියලා. හරි ප්‍රශ්න තුන හරි. කවුද මමද? තමුසර කවුද කියන්නේ? සමහර වේදනා මේ ප්‍රශ්න ඇයි මේ කෙලෙස් වල ගතිය. ඒ නිසා ආචාන් බ්‍රම් කියලා රහත් වෙච්ච බව දැනගන්න පුළුවන් ප්‍රශ්න අහන්නේ නැහැ ඒක නිකන් හරියට නිකන් ප්‍රශ්න අහනවට ටොකක් අයිනා වගේ තියෙන නිසා මම වීඩියෝ කියන්න යන්නේ මොකද ප්‍රශ්න අහනකොට මටත් පෙනේ පුම්බන්න වෙලා හම්බෙනවනේ. මට මටත් කලර්ස් බලන්න පුළුවන් නිසා මම ටිකක් කැමැති ප්‍රශ්න අහනවට. <laughs> ඒ උනාටදී මේ යටම කියන්න තියෙන එච්චරයි. කොච්චර සතිය වඩන්න ඕනද කියලා අහනවා. සතියේට විපස්සනා පාඩමක් වෙනම දෙන්න ඕනද කියලා අහනවා. මේ බුද්ධ ජනන්ති කියලා තියෙන ඒකායනෝ අයම්බික වේමග්ගෝ සතිය සතිය නෙමෙයි මොනම දෙයකවත් කෙලවරක් නෙමෙයි ලෝකේ. ධර්මයේ අනන්තයි අප්‍රමාණයි. ඉතින් මේ ප්‍රමාණ කරන්න යෑමෙන් තමයි අපිට තියෙන ඔක්කොම සාන්ත සීතල තත්ත්ව අපි ප්‍රමාණ කරලා තියෙනවා. මොකද අපි ඉල්ලන්නේම ප්‍රමාණ කරලා දෙන්නෙම ප්‍රමාණ කරලා. ඒ නිසා අහන්න ඕනේ මැන්න දුපතේ කිරු දුන්නේ මානුඹට. බඩගිනි වෙලා මාගිය ගල පුතුකෙගෙට. පතලාවී බැනලාවී පතක් දුන්නා මල්ලකට. ගන්ධෝ නොගන්ධෝ කියලා හිතුනේ මට මැනලද පුතේ කිරු දුන්නේ මානුඹට. ඔය මැනිල්ලෙන් තමයි මාන්නේ ඇති වෙලා තියෙන්නේ. අද ලෝකේ ගන්න දෙයක් නෑ. මේ සල්ලි කාලේ කසාදේ. අහගොඩ ගන්න බෑ කක්කමයි. ඒ නිසා අපි හැම වෙලාවෙම ප්‍රමාණ කරනවා. ඒ නිසා අපිට ලැබෙන දේ කිරලමැල්ල තමයි හම්බෙන්නේ. මොකද අප්‍රමාණ දේ කරන්නේ. ඒ නිසා සතිය ඒ නිසා අපි තියනවා ඉස්සරහින්. ඔබට ඕන තැනක ඵලයන් කියලා. සතිය යන්න ඕන තැනට යයි. ඒකට ආයේ වෙනම පාඩම් උගන්නන්න මේකේ මේ සතිපට්ඨාන කියලා දීලා නැහැ. සතිය නැවිගේට් කරගෙන යනවා. ඊයේ ධර්මදේශනයේ පිළිවෙත් ප්‍රශ්නයක් ගරු ස්වාමින් වහන්සේ ඊයේ රාත්‍රී ධර්මදේශනයේ මාගේ යෝගාවචර ජීවිතයට මහත් උපකාරයක් විය. ඒ පිළිබඳව මාගේ කෘතඥතාවය පළ කර සිටිමි. ඒ සඳහන් කළ දුක්ඛ ආර්ය සත්‍ය anu අපහට එදිනදා වැටහෙන දුකමද මේ පැහැදිලි කර දෙනු මැනවි දරුවන් සරණයි. නෑ වෙන මේකක් තියෙනවා සුපර් මාකට් වල. ඒක පස්සේ ඒක පස්සේ දෙනවා. මේක ටිකක් විකිණු වුණාට පස්සේ. හොඳ ක්වලිටි එක තියෙනවා. ඒ ඒ ඒ ෂෙල් එකට යන්න ඕගොල්ලෝ දන්නා ඒ ෂෙල්ෆ් එකට මාට විතරයි යන්න ඕන. ඔය සාමාන්‍ය දුක කාලා කාලා ගියාට පස්සේ හොඳ ඒක දෙනවා. මේ ප්‍රශ්න දෙකක් තියෙනවා ස්වාමීන් වහන්සේ මේ පොදු ප්‍රශ්න මේ මම කියවන්නම් වහන්සේ කරන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සබ්බකාය පරිසංවේදී පසම්බයං කාය සංකාරං අජ්ජත් බහිද්දා වචනයන්හි අර්ථයන් පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි. ත්වන් තරණයි. ඔය එක අපි ධර්ම දේශනාවට සම්බන්ධ කරගනිමු මට දෙන්නේ කොලේ. අවසාන ප්‍රශ්නය. ගරු ස්වාමීන් වහන්සේ මේ භාවනාවට අදාළද නැද්ද යන්න මට තේරුම් ගත නොහැකිය. කාලයක් ඊටමත් ප්‍රිය ලෙස සැලකූ පුද්ගලයන් කාලයක් සමග අප්‍රිය දේ ලෙස සමහර විටක කිසිම ප්‍රිය හෝ අප්‍රිය දෙයකට අයත් නොවූ ලෙසත් වැටහේ. මේ එසේ වූයේ කෙසේද කියා සමහර විටක මම මගේ හිත ගවේෂණය කිරීමට උත්සාහ ගතිමි. සමහර විටක මා කැමැති දේ අනුමත කරනොන් ප්‍රිය ලෙසත් මා අප්‍රිය කරන දේ අනුමත කරන අයගෙන් ඈත්වීම ඈත්වීමත් සිත දෙන අයුරු දකින්නෙමි. තව සමහර විටක කිසිම ලෙසකින් ප්‍රිය හෝ අප්‍රිය නොවුණු තත්ත්ව ඇතිවන විට ඒ තේරුම් ගැනීමට අපහසු වේ. මේ හැමදේම ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා යන කියමන හැම හැම විටම හිතට ඇගෙයි. සේරම මගේ හිතට ඇතිවන වෙනස් වෙන වෙනස් වෙන නොනවතින හැඟීම් මිස කාගේවත් බලපෑමක් මිස සිදුවන දෙයක් නෙවෙයි. කාලයෙන් කාලයට වෙනස් වන මේ සිත මට පාලනය කරගත නොහැකි බව තේරුම් යයි. මේ අනාත්ම ලක්ෂණයෙන් නිතර දකිමි. මේ කිසි දෙයකින් හිත කම්පාවට කම්පාවටපත් නොවේ. කලක සිට කිසිසේත්ම වාඩි වී භාවනා කිරීමට සිත් නොදෙයි. හැම දේ වලින්ම ඈත් වීමට ප්‍රිය කරන බව සිතට දැනේ. කරුණාකර උපදේශක් පතමි. ත්වන් සරණයි. ඔය බාහිර දිහා බල්ල කරන විවේචනය නමුත් ওই ඔක්කොම ඇතුළෙත් සිද්ධ වෙනවා. තමන්ට තමන් ප්‍රිය වෙනකොට මුළු ලෝකෙම ප්‍රියයි. තමන්ට තමන් අප්‍රිය වෙනකොට මුළු ලෝකෙම එපා ඒක නිසා තමන්ගේ හිත තමයි මේ බාහිරේ පෙන්වන්නේ. එහෙම නැත්නම් කියන්න පුළුවන් බාහිර දිහා බලනකොට අපිට කෙනෙක් දිහා මනාප ඇති වෙනවා නේද? මනාප හිත ඒ වෙලාවේදී. මට කෙනෙක් දිහා අමනාප හිත ඇති වුණා අමනාප හිත තියෙන. නමුත් අපිට අර බාහිර ලෝකයේ අර්ථකථනය විතරයි තේරෙන්නේ. ඒක තමයි අයෝන්සෝ මනසිකාරය කියලා කියන්නේ. ద్వාර ආරම්මන තදුපපන්නේ. අපි තදුපපන්නේත් එක තමයි කතන්දර ගොතන්නේ. කවදාද හැරලා බැලුවොත් තම හොඳට භාවනා කළ සතුටක් ඇති වෙච්ච වෙලාවේ මුළු ලෝකෙම හරීම කොළපාට. හරීම ලස්සනයි. හරීම සුන්දරයි. භාවනා කරලා පායලත් කලබල වෙච්ච වෙලාවේ ගෙදර ගියාමත් ගෙදර මිනිස්සුන්ත් වලි. ඒක නිසා මේ වින්නන්නේ ඇතුළේ නිසා මේකට කියනවා විඤ්ඤාති මාත්‍රතා සිද්ධි කියලා. නැත්නම් යෝගාචාර කියලා කියනවා. මේ ලෝකේ කියන්නේ ඔබ ඥානයේ විසින් බලන දෙයක් මිස ලෝකයක් ඇත්තේ නැහැ. ඒකේ දිහා බලලා විඥානය බලන්න පුරුදු වෙනවා. ඔය මනාපන මනාප හිතක් ඇති වෙලා, අමනාපන අමනාප හිතක් ඇති වෙලා. ඒ කොච්චර චපලද කියලා. කොච්චර ඉක්මනින් වෙනස් වෙනවද කියලා බලන එකයි තියෙන්නේ. වචනේ අර ඉස්සලා ලියන වාක්‍ය නම් කියන තියෙන කණ්ණාඩි දාපුවම තෝක වෙනවා. ඊට පස්සේ දික්කසාදෙනවා. මටත් ඒ වැඩේ වුණා එකපාරක්. බෝගම්බර පිටියේ ගිහිල්ලා කානිවල් එකක් බැලුවා. බලන වෙලාවේ කෙල්ලෙක් යාළුණා. කරුවලනේ. ඊට පස්සේ හොයාගෙනල පෙරදිනේ බස් ස්ටෑන්ඩ් එකට එනකොට ජෝර්ජ් ඉද්ද සිල්වා වෙනෙත් කානිවල් එකක්. ඒකේ ෆ්ලෑෂ් ලයිට් දාලා. දැකලා බැලිනම් ඇස් දෙක මෙච්චර විතරයි. මේක දැන් ගලවන්න බෑ කොහොල්ල ගුලිය වගේ. පස්සේ මම බස් එකේ නැගලා ගෙදර ආවා. ඊට පස්සේ ලියුමක් කියවලා තියෙනවා ෆුල් ලව් කියලා. ඊට පස්සේ බෝගම්බර වැවටේදී නිෂේධ බලය පාවිච්චි කරලා මම ඒක හලඳනවා. ඉතින් හරියට ලයිට් එකට අනුබන්නකොට අනේ මේකටද ලව් කිරුවේ කියලා හිතනවා. ඒකෝට ඉතින් කන්නාඩි කාර්යයන්ට විරුද්ධව නඩු දානවා අනම්මන ප්‍රශ්න. නිසා බුදුරජාන් වහන්සේත් කරන්නේ ඔය ඇස්වල තියෙන දූවිලි ටිකක් අයින් කරලා පෙන්නනවා. එතකොට මේ භව රෝගය සදනා ප්‍රේ රූපෙට මත් වීයි දු ප්‍රේම කලී කෝ සප්පතා මේ සංසාරේ දුක් කෙලවර වේ නිර්වාණී භව රෝගය සදනා රූපෙට මත් වී ඇයිද ප්‍රේම කලේ තම්බියෙක් කියන්නේ මොයිදින් බෙක් කියන්නේ දන්නවා නම් මේක මම ප්‍රේම කළ දේ කියලා ඒකෙන්මයි දුක ඉන්නේ කියලා ඒක පෙන්නන මනුස්සයරත් අපි තරහයි බුදුහාමුදුරු රසනාඳුන කෙනෙක් අරතරස කෙනෙක් අපගබ්බ කෙනෙක් නාස්තිකවාදී කියලා බුදුරජාණන් උච්ඡේදවාදී කියලා බයි බලන්න හොඳට බලන්න බලපු දෙය නැවත නැවත එතකොට වෙන්නේ ඒක වෙනස් වෙන එක නෙවෙයි බලන කෙනාගේ හිත වෙනස් වෙනවා. අන්න ඒක දැකපු දවසේ බුදුහාඳුර කියන්නේ කවුද කියලා තේරෙයි. මුන්තිය නිවර කරනවා. හොඳයි අපි එවනම් පැයකමාර අපි ගත වෙලා තිනවා. ඔව්. අපි එතකොට තා පැයක සක්මන් කරලා පස්සේ හතරට නැවත රැස් වෙනවා පරියංක භාවනාවකට. ඒ මතක් කිරීමත් එක්ක අපේ ධර්ම සාකච්ඡා නිමාසටහන් කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි